හොඳයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 188 වෙනි වැඩමුළුවටයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අද අපි පටන් ගන්න හදන්නේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල. ඉතින් ඒක ආරම්භ කරන දවස නිසා මම විනාඩි ස්වල්පයක් ගන්නවා පොඩි හඳුන්වා දීමක් කරන්න විශේෂයෙන්ම මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීම සම්බන්ධව. ඉතින් අපි ඒකේ පදනම වශයෙන් මේ වෙනකොට මේ ආපු නවක අයටත් පරණ අයටත් මේ වෙනකොට නිසන්න වලේ වෙනුවෙන් සත්කාර තුනක් කෙරලා තිනවයි කියලා පදනමේ තමයි අපි වැඩ පටන් ගන්න. ඒක සියලුම දෙනා අට සිල් සමාදන් කරවලා තිනවා. විශේෂයෙන්ම උපාසක උපාසිකයෝ දෙක ඒ අත්තන්ට කමඨාන් බණක් අහන්න සකස් කරලා දීලා තියෙනවා. සක්මන් කරනකොට සතිය පිටවන හැටි, පරියන්කේ වාඩි විලා සතිය පිටවන හැටි, ඒ වගේම එදිනෙදා වැඩ අරණ්‍ය ජීවිතයක් ගත කරනකොට, පූර්ණ කාලීන භාවනා ජීවිතයක් ගත කරනකොට එදින්දා ජීවිතේ සතිය පිටවන වැඩි. තුන්වෙනි වශයෙන් මේ වැඩමුළුව සම්බන්ධව නීති පද්ධතිය. කාලසටහන මෙහෙමයි, දාන වේලාව මෙහෙමයි, වැසිකිලි මෙතනයි, වතුර තියෙන මෙතනයි, ආරසා පිළිබඳ කටයුතු මෙහෙමයි කියලා අපි හඳුන්වා දීමේ වැඩ පිළිලක් කරනවා. ඉතින් ඒ තුනම මේ දවස් කීපේ අපේ ඒකමුතුවක් එකලාසය සඳහා අවශ්‍යයි. ඉතින් කාට හරි මේ තුන පිළිබඳ නොදැනුවත්කමක් තියෙනවා නම් ඇයි මේ සිල් සමාදන් කෙරෙන්නේ මොනවද මේ සිල්පද කියන්නේ කියලා එහෙම නැත්නම් මේ කමඨහන් දේශනාව තේරෙන්නේ නැතිවමක් තියනවා නම් වාඩි වෙච්චාම කොහොමද භාවනා කරන්නේ? ඇවිදිමින් කොහොමද භාවනා කරන්නේ සක්මන? එදින්දා වැඩ කියලා. එහෙම නැත්නම් ඇයි මේ වෙච්ච මේ නීති පද්ධතියක් දාලා තියෙන්නේ කියලා කාට හරි එක බරක් නම් කරදරයක් නම් තේරෙන්නේ නැත්නම් කරුණාකරලා මේ වෙලාවේදී අහන්න. ඒක සුද්ධ කරගන්න මොකද පසුගිය 187ක් වැඩමුළු හරහා තමයි අපි මෙව ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපිට පදනමක් තියෙනවා මේ කලින් කියපු කාරණා තුන. ඉතින් දන්නේ නැති අලුත් කෙනෙක් ඒ කරදරයට ගන්න එපා, විඳවන්න එපා. දන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් ඒ පිළිබඳ සැකන අදහස් ප්‍රකාශ කරන්න කැමති නම් යෝජනා ඉදිරිපත් කරන්න කැමති නම් මේ වෙලාවේ කරන්න. ඒක එහෙම කියන්නේ මේ වෙලාවෙන් පිටේ ව කතා කරන්න එපා. ඔය එක එකන කතා කරන්නත් එපා. එතකොට වෙන්නේ තව කෙනෙක් කරදරයටපත් වෙනවා. වගකීමෙන් උත්තර දී ගන්න හම්බෙන්නේ නැහැ. වගකීමෙන් උත්තර දෙන්න පුළුවන් වෙලා තමයි මේක. එනිසා මේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා ආයතනය ගැන හිතලා හෝ තමන් පුද්ගලයෙක් ගැන හිතලා හෝ කණ්ඩායම ගැන හිතලා ප්‍රශ්න කරාට කමන්නේ. දෙක අපි මේක කමඨාන් සුද්ධ කිරීමක් කරනවා. ඒක අපි සර්වචනාන්තය අපිට දීපු උපදේශයක් හැටියට පූර්ණ කාලින භාවනා කරන කෙනෙකුට අවශ්‍යම ලැබිය යුතු අංගයක් තමයි මේ සාකච්ඡාව, ධර්ම සාකච්ඡාව, කමඨාන් සුද්ධ කිරීම. ඉතින් ඒක අපි සාමූහික කමඨාන් සුද්ධ කිරීම කියලා අලුත් නවමු අදහසක් අනුව තමයි ඉස්සන්නවනේ වැඩි යන්නේ. ඒ අනුව තමයි අවශ්‍ය ප්‍රශ්න දීලා ප්‍රශ්න පෙට්ටියට දාපුවාම අපි ඒකට පොදුවේ උත්තර දෙනවා. හැබැයි කාගේ ප්‍රශ්නද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ලියපු කෙනා විතරයි දන්නේ. ඉතින් එතකොට කාගෙත් වගේ ප්‍රශ්න කාටත් උත්තර ලැබෙනවා. ඒක පොදු කමටහන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් තමයි සිද්ධ වෙන්නේ. තුන්වෙනි වශයෙන් කියන්න තියෙන්නේ අද හවසේ ඉඳලා අපි ධර්මදේශනාවලියක් ආරම්භ කරනවා මේ වැඩමුළුව සඳහා. ඉන්නේ ධර්මදේශනාව සම්බන්ධව යමක් කාට හරි ප්‍රශ්න තියෙනවනම් දැන් නෙවෙයි හිට ඉඳලා ඉදිරිපත් කරන්න පුළුවන් අසවල් මේ ධර්මදේශනාවේ මාගේ ජීවිතේට මෙන්න මේ විදිහට අදාළයි මට මේකේ විරසකයි එහෙම නැත්නම් තේරෙන්නේ නැහැ එහෙම නැත්නම් විසර අවස්තින ධර්මදේශනා සම්බන්ධව නමුත් පිට තියෙන ධර්මදේශනාව වෙන ආමතුරුගේ ධර්මදේශනාව කාශ්‍යප සරුවචනාතිගේ ධර්මදේශනාව ගැන ප්‍රශ්න අහන්න ඉන්න එපා. මෛත්‍රී බුදුහාමුදුර ගැන අහන්න ඉන්නත් එපා. මොකද එතකොට මේක දහම් පාසලක් වෙනවා. එහෙම එකක් නැහැ. මේ මෙතෙන්දි බදහස් කරපු ටික විතරක් අපි අරගන්න ඕනට වැඩි කතාවල් අඩු කරන්න. ඒක නිසා ශිල්පද පිළිබඳව හෝ කමඨාන් පිළිබඳව හෝ වැඩමුළු ව්‍යවස්ථා පිළිබඳ ප්‍රශ්න තියෙනවා කරුණාකර ප්‍රශ්න කරන්න. තමගේ කමටහන වැඩකොට ප්‍රශ්න තියෙනවනම් පොදු කමටහන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් ප්‍රශ්න කියලා දාන්න. එහෙම නැත්නම් ධර්ම දේශනාවට පිළිබඳව ප්‍රශ්න තියෙනවනම් කියලා. මෙන්න මේ ප්‍රශ්න දේශනාව පිළිබඳ ප්‍රශ්න කියලා ප්‍රශ්න නැහැ. ඉතින් ඒකට මේ සම්බන්ධ වෙන අයට වැඩමුළුවට සම්බන්ධ වෙන අයට සම්බන්ධ විය හැකි ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිත ප්‍රශ්න පිටියට දාන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්න වැඩමුළු සංවිධානය විසින් කල්ැතුව කියවනවා. කියවලා මේ කියන ක්‍රම වලට විරුද්ධ යන දේවල් තියෙනවා අපි ඒක අයින් කරනවා. හැබැයි මම ඉල්ලීමක් කරනවා වැඩිපුර සංවිධානයෙන් ඒ කෙනාට කියලා දෙන්න මේ ප්‍රශ්නේ ගත්තේ නැත්තේ ඇයි කියලා. ප්‍රතික්ෂේප කරුවේ ඇයි කියලා. ඒක මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට කරන ධෛර්යයක් විදිහට කරන හැම ප්‍රශ්නයකටම අපි සලකා බලනවා. අදාළ නැති ප්‍රශ්න වුණොත් අපි අයින් කරනවා. ඒ නිසා වැඩමුළු සංවිධානයේ කියයි මේ මේ ප්‍රශ්න අපි ගත්තේ නැහැ. අදාළ කට්ටිය ඇවිල්ලා ප්‍රශ්න හමු වෙන්න කියලා. එතකොට කියයි මෙන්න මේ මේ කාරණා නිසා අපි මේක ගන්න නැහැ කියලා. විශේෂයෙන්ම මේ මේ වෙනකොට මේ ප්‍රශ්නකාරී විදියට පැන ගිය තියෙන විවිධ භාවනා ක්‍රම පිළිබඳව, විවිධ ගුරුවරු පිළිබඳව, විවිධ තම තමන් ගෙදර කරන දේවල් පිළිබඳව මේ කතා කරන්න ගත්තොත් අපි මේ කවුදෝ පටලවා ගන්නවා. ඔයගොල්ලෝ පටලවා ගත්තා අපිට කමක් නැහැ. මේ නිස්සාරණවනේ හෝ මේ වැඩ පිළිවෙල පටලවා ගන්නෑ. ඒ වගේ ප්‍රශ්නවත් අපි සාවියට ගන්නෑ. ඒක කියනවා හැබැයි. කියලා දෙනවා මේ කාරණා නිසා කියලා. ඉතින් ඒක පිළිබඳව අපිලු සාවියට යන්න ඕන නම් වැඩමුළු සංවිධානයත් එක්ක කතා කරලා ප්‍රශ්න සංස්කරණය කරලා දාන්න ආයසරේ. ඉතින් අනිත් ක්‍රමය තමයි මේ මයික් එකක් තියලා තියෙනවා මෙතන. වැඩමුළුවේ ප්‍රශ්න සාකච්ඡා කරන කාලේ ලිඛිත ප්‍රශ්න સમાપ્ત වෙලා ඉඩපාඩුවක් ආවොත් ආරාධනා කරනවා ඒ වෙලාවට ළඟින් ප්‍රශ්න තියෙනවා කරුණාකරලා එන්නේ කියලා. එතකොට මේ මයික් එකට ආවම ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අනිත් එක ගියපැර එකෙත් තිබුණා පිටිපස්සට ඇහෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක්. ඒක ඕගොල්ලෝ පිටිපස්සට යන්නේ ඇයි? මේ ඉස්සරහින් තියෙන නොවිසරා. ඒ වයසක කට්ටිය අන්තිමටම ගිහිල්ලා වාඩි වෙලා කියන අනීමට කන ඇහෙන්නේ නැහැ කියලා. ඒකට විතරක් කරන්න මට බෑ. අනිත් එක උගාක් ශබ්ද කෙරුවොත් එimhe මේ මේ කම්පියුටර් එකේ ශබ්ද තරංග ඔක්කොම අවුල් වෙනවා. සුද්ධ කරන්න බෑ. අඩුම වේගයෙන් කතා කරලා අඩුම වොලියුම් එක තිබ්බොත් වොලියුම් මේ රෙකෝඩින් හරි පිරිසිදුයි. ඒ නිසා හොඳට දෙදරන දාන්න පුළුවන්. නමුත් එතකොට ඊට පස්සේ මේ ශබ්දවල කටහඬේ ඒ පිරිසුදු භාවය නැති වෙනවා. ඒ නිසා පිටිපස්සට යන්න එපා. මේ ඉස්සරහට එන්න. අනිතික මේ ලයින් එක දෙකේ වාඩි වෙන්න එපා කවුරක්වත්. දාලා තියෙන දෙපැත්තේ අනුපැතුරු වල කවුරුත් වාඩි වෙන්න එපා. එතකොට මේ යන්නේන පාරේ. ඒක ඒකට අනික කටට නැගිටවන්න වෙනවා. කරුණාකරලා එන්න මැදට ඕන එකක්. මේ මැදට එන්න. එහෙම නැත්නම් මේ හැටියට වෙලා ඉන්න. මොකද ලෙඩ තියෙනවා. ඒකට මම කිසියෙත්ම අව탁සිරු කරන්නේ නැහැ. නමුත් ඒක වෙන කෙනෙකුට බාධා වුණොත් මෑණි කෙනෙක් වුණාට පස්සේ ගිහි ඔක්කොම කෝල වෙනවා. ඒ නිසා මේ මැදට තියාලා කවුරු හරි උදව් කරන්න. ඒව මම මේ අනික් අය වෙනුවෙන් කතා කරන්නේ. මොකද නැත්තම් වැඩමුළු සංවිධානයේ දුෂ්කරතාවයටපත් වෙනවා. අනික් කීයොත් දුෂ්කරතාවයටපත් වෙනවා. මේ විශේෂයෙන්ම සංඝයා වහන්සේලා මෙහින්නාතිලා මේ මේකක් නැති වුණොත් එහෙම. ඒක නිසා මේ මැදට වෙන්න යන්නේන පාරේ ඉන්න එපා. හැබැයි මේ මැද වෙලා අනුපැදුර නම් පාවිච්චි කරලා කමන්නේ. ඒක උඩ දෙපැත්තේ දෙක ඉඩ තියෙනවා. එතකොට ඔය කට්ටියට ගිපාරකේ මීටර උඟස්සන ගිහිටියා. 100ක්ම හිටියා. එතකොට උඟාවක් අමාරුයි. මොකද්ද මේ ඉඩපාඩු අවුරගන්න. එතකොට මේ රෙකෝඩ් කරන පොඩි කාට කතා කරලා කියනවලු මේ සද්ද ඇහෙන්නේ නැහැ කියලා. එයාට කිව්වත් කවන්නේ මට කිව්වත් කවන්නේ මම නම් කන පැලෙන්න ගහන එක විතරයි කරන්නේ. ඇහින් නැත්නම් ඇහෙන දැන් තුලා ඉන්න එකයි තියෙන්නේ. මේ මම කියන්නේ බැරි අයට ගහන එක නෙවෙයි මම මේ කියන්නේ. මේ දෙදරවුවොත් සද්ද දෙදරුවොත් මේව කරන්න බෑ. මොනවාද මේ සවුන්ඩ්ස් සුද්ධ කරන්න බෑ. ඒක නිසා මේ මයික් එකට කිට්ටු වාඩි වෙන්නේ පිටිපස්සට යන්න එපා. ආයෙත් ඇත්තටම කියන්න වෙන්නේ නැත්තම් ෂෝක්. නමුත් මම කිව්වේ නැත්තම් ඔය පටලව ගන්න නිසා මම ඉතින් මුලින්ම කියලා පටන් අර ගන්නවා. එතකොට අනික් අයට පුළුවන් අනික් අයගේ සාධාරණත්වයේ යුතුයකම් වෙනුවෙන් කතා කරන්න. ඉතින් ඒ ටික විතරයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේකට විනාඩි 15ක් විතර අපි අරන් තිනවා. විශේෂ විනාඩි 10ක් විතර. ඉතින් අපි දැන් මෙතන ඉඳලා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපි පළවෙනි සැසිවාරය පටන් අර ගන්නවා. මම ඉල්ලා හිටනවා කරුණාවෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවසරයි ස්වාමින් වහන්සේ. ලිඛිත ප්‍රශ්න 10ක් ලැබිලා තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. පින්වත් ගරු ස්වාමින් වහන්සේ. භාවනාවට ආධුනිකයෙකු වූ මාහට පළමු දිනේදීම ප්‍රශ්න රාශියක් ඇති වුණි. ඒ සඳහා උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමෙද ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පළවන ප්‍රශ්නය. ඔබ වහන්සේ දේශනා කළ කමඨහන් දේශනාවේ පරිදි මා උදෑසන සක්මන් භාවනාව කළෙමි. ජීවිතයේ පළමු වතාවට මෙම සක්මන් භාවනාව කළෙමි. නමුත් පාතබන ආකාරය පිළිබඳ මෙනෙහි කිරීමට තරමක් අපහසුය. අපගේ යටිපතුල් බිම ස්පර්ශ වන ආකාරයද අප සිහි කළ යුත්තේ. එසේ නැත්නම් පොළවේ ඇති අපේ යටිපතුල් වලට ස්පර්ශවන දේ හා ස්පර්ශවන ආකාරයද අප බැලිය යුත්තේ. මම පළමුවෙන්ම තිබ්බා තිබ්බා ලෙස පොළව ස්පර්ශවන අවස්ථාවේදී සිටුවෙමි. එය නිවැරදිද? දෙවෙනි ප්‍රශ්නේ උදෑසනින්ම වරහන් ඇතුලේ පාන්දර 3:00ට අවදි වීම මාහට පුරුදු නැති දෙයකි. නමුත් භාවනා කිරීමට ඇති ආශාව කැමැත්ත නිසා මම අවදි වූෙමි. සක්මන් භාවනාවේදී නිදිමත ස්වરૂපයක් නොවන අතර පරයන්ක භාවනාව කරන්නට දැස් වසාගත් විගසම නිදිමත එයි. මම නිවසේදී මෙන්ම වාහනයක ගමන් කරන අතරතුර ආනාපාන සති භාවනාව කරමි. කෝච්චියේ ගමන් කරන විට ආනාපාන සති භාවනාව කරමි. ජනේලයෙන් එළිය දෙස බලා හුස්ම වැටෙන අයුරු නිරීක්ෂණය කළෙමි. නමුත් එළියේ රූප හෝ ශබ්ද පිළිබඳ අවධානයක් යොමු නොකරමි. පපුව මැදට හුස්ම පිරෙන ඇකිලෙන ස්වરૂපය දැක ස්වરૂපයක් දැනේ. එවිට එවිට විනාඩි කිහිපයක් එක දිගට භාවනාවේ නියැලී සිටිය හැක. නමුත් අද හුස්ම වාර පහක් හෝ සිටිය නොහැක. සිතට නිතර සිතුවිලි ගලා එයි. නමුත් හැකි සෑම විටම ඒ ඔසේ ගමන් නොකර සිටීමට උත්සාහ කළෙමි. කතරම් වීරය කර ඇස් පියාගත්තද ස්වල්ප වේලාවකින් නැවතත් සිතුවිලි එයි. එමෙන්ම නිදිමතද දැඩිසේ එයි. දැස් ඇර භාවනා කරන විට නිදිමත හෝ සිතිවිලි සිතට පැමිණීම අඩුය. නිදිමත එන විට දැස් ඇර මද වේලාවක් බුදු පිළිමය දෙස බලා සිත සංසුන් කරගන්නට උත්සාහ කළෙමි. පර්යංක භාවනාව කරන විට නිදිමත ස්වභාවයක් එන නිසා නිතරම සක්මන් භාවනා කළෙමි. උපදේශක් පතමි. ඔය ඇත්තටම මේ භාවනා කිරීමෙන් තියෙන ප්‍රශ්න විසඳෙන්නයි මේක ඉතින් බස් ගොඩාක්ම තියලා තියෙනවා භවනාව නිසා. ඉතින් ඒ නිසා බුදු බුදුහාමුදුර ලෝකේ ඉපදින එකත් මල කරදරයක්. ධර්මයත් මල කරදරයක්. භාවනාවත් මල කරදරයක්. නිසා බර ගාණක් එන්නේ නැහැ භාවනාවට. ඉතින් ඒක නිසා අපි කියන්නේ අපි දැනගන්න මේ තමයි ශික්ෂාව කියන්නේ. අපි යම් ප්‍රමාණයක් කැපකිරීමක් කරනවා. ඒ කැපකිරීම සීල ශික්ෂාවට එහා ගිය එකක්. ඉතින් ඒ නිසා අපි අර සීල ශික්ෂාවේදී සතුන් නොමර ඉන්නවා. හොරකම් නොකර ඉන්නවා. කාමීත්‍යාචාරය නොකර ඉන්නවා. බොරු කියලා හිසචන පරිසචන නොකර ඉන්නවා කියන එකත් කරදරයක් තමයි රට වැස්සන්නේ. මොකද අපි යම් ප්‍රමාණයකට ඉතින් උන් ඔය කමක් නැහැ. මේ හොඳ නැහැනේ සත්තු මරණය කියලා නොවර ඉන්නවනේ. ඒ වාගේ තමයි භාවනා කරන්න ගියාම කලින් නැගිටින්න වෙනවා. ඉතින් එතකොට අපි අවදි භාවයක් වැඩි කරනවා. අවදිින් ගත කරන වෙලාව වැඩි කරනවා. ප්‍රමාද වෙලාව වැඩි කරනවා. ඉතින් නැත්තම් අපි පස්පැත්තට අවුවැටෙනවා. ඔහෙ බුදියට ඉන්නවා. ඒකට බුදු වෙන්න අමාරුයි. බුදු වෙන්න නම් ඔය ටිකක් කැප කරන්න ඕනේ. ඉතින් කැප කරලත් පළවෙනි දවසේදී චුමරක් ඇත්තටම චෝදනා එනවා. ඒක පිළිබඳව කවුරක්වත් දොස් දකින්නේ නැහැ. ඒ කියන්නේ මේකට හරි පෙළඹිලා මෙහෙම හරි වෙච්ච දේ ලොකු දෙයක්. අපි වතුරට බැස්ස එකත් ලොකු දෙයක් පීනන්න දන්නේ නැතුනට කමන්නේ. මොකද වතුරට බයි නැතුව පීනන්න උගන්නන්න බෑ. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ඇවිදිනකොට පයේ sannivedana බලනවද පොළවේ ගැටීම බලනවද කියලා මොකක් හරි කමන්නේ. පයෙහි කයෙහි හිත තියෙනවනම් ඒක ඔක්කොම සතියට වැටෙනවා. ඒ නිසා තමයි වැටෙන්නේ කකුලේ තෙත මෙලෙක් ගතියේද පොළවේ තද ගතියේද කකුලේ චංචල ගතිය සහ පොළවේ නිශ්චල ගතියද මොකද්ද වැටෙන්නේ කියලා වාර්තාකරනද එතකොට වරක පොළොව වැටේ වරක පය වැටේ දෙකම සතිය. ඉතින් ඒක පිළිබඳව අපි හදපු පොඩි වීඩියෝ පටියක් තියෙනවා. විනාඩි 6ක් විතර යනවා. ඒක හදලා තියෙන්නේ අවුරුදු 4 පන්ති ළමයෙකුට. ඒක බලපු ගමේ ප්‍රශ්න තීරම විසඳෙනවා. නමුත් අර කොළඹ ධනාචාර්යතුමී කිව්වා ඉස්සෙල්ලා සක්මන් කරන්න ඇරලා එයාට ප්‍රශ්න ඇති වුණාට පස්සේ මේ වීඩියෝ පිටිය පෙන්නන්න. එතකොට මේ ප්‍රශ්නට උත්තරේ ලැබෙනවා. මොකද ප්‍රායෝගිකව තමයි තක්මන් කරලා දිනවනේ. ඉතින් ඒක නිසා අපි බලමු සුදුසු වේලාවක මේ ඉන්න දවස් ටික ඇතුළත ඒ සක්මන් භාවනා පිළිබඳව වීඩියෝ පිටිය නරඹන්නේ මම හිතන්නේ ඒක සිංහල තියෙනවා. ආයෙක අහමු. එතකොට මේ ප්‍රශ්නට උත්තර ලැබෙනවා. ඒ වගේම මේ කෝච්චිය යන වෙලාවල් වල හුස්ම අර ගන්න කතාව. ඒක ප්‍රශ්නයක් නෑ. Tamanට කොහොම හරි පිට බලාන හිටියත් කමක් නැහැ කයේ හිත තියෙනවා ආසස් ප්‍රසවාස ඒ වගේම භාවනා කරනවා කියලා මෙහි ඇවිල්ලා ඉඳගත්තාම නිදිමත අධිකයි අර වගේවත් හිත පාත්තන්න බෑ ඉතින් ඒක ගැඹුරු වැඩි නමුත් මේක තමයි බුදුහාමුදුරු කියන්නේ මේ ජීවිතේ මට පාලනය කරන්න බෑ අනාත්මයි කියලා ඉතින් ඒක අහුවෙනකොට යෝගාවචරය ඇති නැති නිසා ඒක පාඩුවට වැටෙන්නේ අරියාදුවට වැටෙන්නේ මට භාවනා කරන්න බෑ කියලා නමුත් මේක කියන්නේ අනිච්ච දුක්ඛ අනත්තම් කියන එකේ අන්තිමක මේ වැටෙන්නේ. මට මොනම දෙයක්වත් පාලනය කරන්න බෑ. ඒක තේරෙන්නේ පාලනය කරන්න ගිය දවසේ තමයි. පාලනනකොට ගෙදර ඉන්නකොට ඌ අපිට බලන්න සංතන්දනයක් කරන්න එකක් නැහැ නේ. ඌ ඉතින් කැමතිලාට බුදිය ගන්න කැමතිලාට අවදි වෙනවා. හොඳට ඉන්න වෙලාව ටිකක් භාවනා කරනවා. මේකේ නෑ රක්මන පරියන්කේ, රක්මන පරියන්කේ, රක්මන පරියන්කේ යනකොට ඔන්න පේන්න පටන් අර ගන්නවා. අඩු ගානේ හුස්ම ගන්නවත් බෑ කියලා. අඩු ගානේ පොළවේ ඇවිදින්නවත් බෑ. භාවනා සීසයෙන් කෙරුවොත් මොනම දෙයක් කරන්න ඒ නිසා පොඩ්ඩක් ඒක නිකන් බය අරින්න කියන භාවනා සීසෙන් කරන්න එපා. සතිය පිටවන සීසෙන් කරන්න. මට හුස්ම රැලි හතරයි ගන්න පුළුවන්. හොඳයි. ගෙදර ඉඳද්දි 10ක් 15ක් ගන්න පුළුවන්. හොඳයි. දැන් හතරවෙනි හුස්මට යනකොට ලෑස් වෙලා යන්න දැන් හිත පිට යන්න ඉඩ තියෙනවා. නින්දට යන්න ඉඩ තියෙනවා කියලා. අන්න ඒකට අපි අප්‍රමාදී කියලා කියනවා. මට ඉඳ ගන්න ඉසල නින්ද යනවා. ඒකට ලෑස් වෙලා යන්න. ඉඳ ගන්න ඉසල හුස්ම හිත තියන්න බෑ. මේ දෙකේ එකක්වත් දඬුවම් කළ යුතු වැඩි නෙමෙයි. මේක දැනගන්නේ භාවනා කරන නිසා තමයි. ඉතින් ඒ නිසා අනිත් දවසෙත් මේ වார்த்தාවම ලියන්න නැත්නම් මේ විදිහටම වார்த்தා ගන්න. ඒතකොට දවස් දෙක තුන යනකොට මේ නේවාසික වැඩමුළුවකට පැමිණීමේ ආනිසංස Tamanටම තේරෙයි. උගාවක් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. මට නම් මම නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද දවස් දෙකක් තුනක් ගියාට පස්සේ තමයි අපි මේකට පටල වෙලා එන්නේ. නමුත් වාර්තා කරන්නේ හොඳයි. එතකොට අපි මේ දැනගන්න පුළුවන් මේ හැඩ ගැහිමක්ද වෙන්නේ එහෙම නැත්නම් එන්නේ එන්නේ වික්ෂිප්ත වීමක්ද වෙන්නේ කියලා. ආයිත් ඒ නිසා අපි ඉවසිල්ලෙන් ওই විදිහටම කරගෙන යා කරලා ගමන් ওই විදිහටම වාර්තා කරන්න. ඒකට Tamanටම දැනගන්න පුළුවන් වෙයි මේකට අපි කොච්චරක් අනුගත වෙනවද අනුයාත වෙනවද කියලා. ඒ නිසා ඇවිදිනකොට මේ පයි වැටෙන දෙයට හිතුව දාන්න පය වුණත් කමන්නේ පොළොව වුණත් කමන්නේ. වාඩි වුණාට පස්සේ පුළුවන් නම් හුස්ම දෙකක් තුනක් ගන්න කොහොමද දන්නේ මේක හුස්ම ඉන්නවයි කියලා. හුස්ම පිට ගිහිල්ලා නම් දන්නේ නැහනේ. හුස්මේ ඉන්න වෙලාවේ දැනගන්න හැටි. මේ ආස්වාසි ප්‍රසවාසි නෙවෙයි කියලා දැනගන්න හැටි පොඩ්ඩක් වார்த்தාවට දාන්න. ඒ වගේම ප්‍රසවාසි නෙවෙයි මේක ආස්වාසි නෙවෙයි කියලා කොහොමද දන්නේ? කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? අස්පනා අපිට දකින්නේ කොහොමද කියන එක පොඩ්ඩක් දාන්න. දාපු ගමන් වැඩි ඉස්සරහට යන්න පටන් ගන්නවා. අපි මේ වගේ වார்த்தාවක් හෙට බලාපොරොත්තු වෙමු. අපි අනිත් ප්‍රශ්න දෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙකි. මගේ වයස අවුරුදු 20යි. නිවසේ මම වඩාත් පුහුණු වූයේ කැමැති සක්මන් භාවනාව කිරීමටය. පර්යංක භාවනාව කිරීම මදක් අපහසුය. සක්මන් භාවනාව කිරීමේදී පාදයේ තැබීමේදී මුලැමැද අග මෙනෙහි කරමි. ටික වේලාවකට පසු මගේ සිත සංසුන් වී වටපිටාවේ වෙන දේවල් ගැන අමතක විය. අත හිරිවැටෙන ගතියක් දැනුනි. නමුත් භාවනා ශාලාවේදී හුඟ දෙනෙක් සිටින විට මම මන්දෝස්සාහි වනවා. ඒ මට නිතරම සිතෙනවා මම නිසි ආකාරයෙන් භාවනා නොකරන බව සහ මගේ සිත ඊටාම විසිරී සංසුන් කරගන්න අපහසුයි. මේ පිළිබඳව මම දුක් වෙන්නේ නැත. මම දනිමි මෙය සිතේ ස්වභාවය බව. නමුත් gederදී මෙලෙස සිත විසිරෙන්නේ නැත. මේ ගැටලුව පිළිබඳ යම් උපදේශක් ලැබීම මට විශාල උපකාරයක් වේවි ස්වාමින් වහන්සේ. ඊය අපි කෙල්ලයි මස්කෙලියේ එදාම ආපු ළමයි ඉස්කෝලේ පහක ළමයි එක සතිපාසල පැවැත්තුවා. ඉතින් ඒක විනාඩි 30ක් විතර වගේ පරියන්කයක් හක්මන් කරා. විනාඩි 15ක් විතර පරියන්කේ කරා. පස්සේ මම ඒ ළමයට කතා කරන්න කිව්වා. අවුරුදු 16 ළමෙක්, 17 ළමෙක් ඒ පිළිම ළමයි කතා කරා. ඉතින් හරි පුදුම හිතුණා මට. මං කිව්වේ නැත්තම් කතා කරන්නේ නැහැ. මොකද ගුරුවරුත් ඉන්නවා, දෙමාපියොත් ඉන්නවා. මම කතා කරලා බලනකොට බොහොම ඉක්මනට මේක අල්ලගෙන ඒ ඒ පිළිබඳව ගෙදර ගිහිල්ලා කරන්න අදහසක් ඇති කරගන්න. ඒ නිසා මේක 21 කෙනෙක් නිසා මම හිතනවා ඊටත් වැඩි ටිකක් ඉදරාට යන්න පුළුවන් වෙයි. කොයි එකට බැස්සත් ඔය කෝල ගතිය ටිකක් තියෙනවා. ඒකට සබකෝලිය කියලා කියනවා කෝඩු ගතිය කියලා කියනවා. ඉතින් කෝල ගතිය කෝඩු ගතිය නැති කරන්න තියෙන එකම කරලා කරලා පුරුදු කරන එක තමයි. ඉතින් මේ නිසා කියනවා සත්‍ය වඩන කෙනාට බුදුජානනාංශයේ මේ සතිපට්ඨානේ වඩන කෙනාට ඉබේ පෞෂත්වෙ ඉන්න පටන් ගන්නවා. ඒක කියන්නේ වික්ත භාවය සහ ප්‍රතිබල භාවය. Taman දන්නදී නොපැකිලව කියන්න පුළුවන්. ස්වභාවයක් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒක මේ ගැමි දරුවෙකුට ලබා දෙන ක්‍රමයක් අද අධ්‍යාපනයේ නැහැ. අද චීනෝ රෝයල් එකේ අය ටික කියලා දෙනවා. කොල් පිටරට අයට කියලා දෙනවා. මම ඉතින් කිව්වයි කියලා මේ පොඩි දරුවන්ට ඒ දුෂ්කර පළාත්වල භාවනා කරලා ඒ ටික වාර්තා කරනකොට Taman අත්දකපු දෙන්නේ වරදින දෙයක් නැහැ. ඒ වාර්තා කිරීම හඳා පුදුම පෞරුෂත්වයක් එනවා. ඉතින් ඒක විසාකා කොලෙජ් එකේ ප්‍රින්සිපල් කියනවා, වයිස් ප්‍රින්සිපල්, ටීචර්ස්ලටත් ඒ කියනවා. මොකද හේතුව ටීචර්ස්ලට හරියට ළමයි පහත් කළා සලකනවා. පන්ති කාමරේදී බයිනවා. ඊට පස්සේ ටීචර්ස්ලට උගන්වන්න කොන්ෆිඩන්ස් නැහැ. මොකද මේ සතිය උගන්වනකොට ටීචර්ස්ලාට තේරෙනවා ඒ තියෙද්දිත් අපි මේ ළමයිට උගන්වන්න ඕනේ. ඒ නිසා මාත් සතිපත් වෙන්න ඕනේ කිව්වට පස්සේ ටීචර්ස්ලාගේ පෞරුෂත්වයක් වැඩෙනවා. එතකොට මේ ළමයි ගිහිල්ලා දෙමාපියන්ටත් උගන්වනවා. නිකන් වර්තමානයේ ඉන්නේ. එතකොට මට උසබකෝල එනවා. හරි දෙච්චේ. මට ගෙදර ඉනකොට වගේ මෙහෙදි හුස්ම ගන්න බෑ. ප්‍රශ්නෙ නැහැ. හැබැයි අරින්නේ නැහැ. ඒකත් වාගේ. ඒකත් වාගේ. අන්තිමට මොකද වෙන්නේ? මේ මගේ ස්වභාවය මෙහෙමයි කියලා අපි ප්‍රකාශ කරන්න කරන්න අපේ පෞෂත්වය වැඩිනවා අපේ පියක්ත බල භාවය වැඩිනවා ප්‍රතිබල භාවය වැඩිනවා බුදුජානනාංශය සඳහන් කරන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා තියෙනවා නම් රාජ්‍ය සභාවකට දේව සභාවකට බ්‍රහ්ම සභාවකට පඬිස සභාවට බය නැතුව යන්න පුළුවන් මේ මට තියෙන එක මං කියන්නේ දන්නේ නැති දේවල් කියනකොට විතරක් පච වෙන්න ලැජ්ජ වෙන්න මම ඉඳගත්තාම මට නිින්ද මට ඉඳගත්තාම gedara තරම්ව සතිය ආනපන කරන්න බෑ ඒක 100%ක්ම සත්‍යනේ ඇති හැටියනේ මේක නොවලහා එලි කිරීම හරහා අපි ලැජ්ජ බය පැත්තකට දානවා. අපි ඉදිරියට යනවා. ඒ නිසා ඒක මට හරි ආසාවක් තියෙනවා. මම පටන් ගත්තේ 26 දී භාවනා කරන්න. සතිය ගැන මට ඕන 25 ළමයකට මේක උගන්වන්න පුළුවන් වුණා. 24 ළමයකට. දැන් අද අවුරුදු 7 ළමයින්ට අපි කියලා දෙනවා. ඒ ළමයි ළඟ කිසිම ලැජ්ජාවක් නැහැ. කෙලින්ම කියනවා මෙන්න ස්වාමීන් වහන්සේ හරියට කුණු වෙච්ච පොල් ගෙඩියක් ගලේ ගැහුවා වගේ මෙච්චරයි තත්ත්වේ. මොකද ඒ ළමයින්ට ඔය කෝල ගති නැහැ. මොකද තාම අර මේ ලැජ්ජ බය කියන එක තේරෙන්නේ නැහැ. දුන්නොත් පණිවිඩේ ටක් ගාලා කියන. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේ ලැජ්ජාව, මේ බය, මේ තියෙන ගතිය. ඒකට ලැජ්ජ වෙන්නේ නැතුව වගේ අපි සෙනක ඉඳලා එක ඉඳලම කරලා පුරුදු කරන්න ඕනේ. ඒ නිසා මේ මහසිසයිඩෝ සාංශය ඇති කරපු මේ සාමූහික භාවනාවට හරියට කට්ටිය වයින්. ඕවා මේ මෑත කාලේ ඇති කරගත්ත දේවල් ඉස්සරහ තිබුණේ නැහැ බුදුහාමුදුරු ඉන්න කාලේ ඔහොම දෙයක්. මේ බොරු සංවිධාන කරනවා කියලා. නමුත් ওই සබකෝලේ තියෙන එකනට විශාල ආත්ම ශක්තියක් එනවා. පිළිසෙමෙන්ද භාවනා කරලා ආදි ගාන මං ඉඳගෙන හිටියානේ. ඔක්කොම පේනවා අනික් කට්ටිය නිකන් සෙල්ෆි ලිම වගේ টොප් එකට භාවනා කරනවා කියලා. ඒ මිනිස්සුත් අපි දෙක ඇස්ස වහගෙනකොට අද්ද ගැල්ල වටපිට බල්ලා ඉනීට වහගන්න. ඔක්කොම කරන්නේ බොරුව තමයි. ඉතින් වෙන ක්‍රමයක් නැහැ. එච්චරයි ප්‍රශ්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. මේ පේමසිරි ස්වාමීන් වහන්සේ කියනවා කඳුවල කවුරුහරි මෙහෙව හොඳට ඉන්නවනම් පචේ තමයි කියන්නේ. ඒ කියන්නේ කැමරාවට රාජ්‍ය නායකයෝ ඉන්නේ කැමරාව ගෙනාවට පස්සේ භාවනා කරා. එතකොට টොප් එකට ඉන්නවා. සීළු අංග සම්පූර්ණයි. භාවනා කරනකොට එහෙන් වැක්කෙනවා, මේන් වැක්කෙනවා, නිින්ද යනවා, හිත පිට යනවා. ඒකේ හෙලි කරනකොට මායя පරිදිනවා. ඒ නිසා මේ தত্ত্ব ඉස්සලිය වෙකනා වගේ මේකට කමඨාන් වාර්තාව ලියනද ඉදිරිපත් වීම ගැන අපි සතුටු වෙන්න ඕනේ. සතුටුද මම ඉල්ලීමක් කරන මේ විතර හැමදම ලියන්න. විශේෂයෙන්ම සක්මන් කරනකොට වැටෙච්ච දේ, පයට දැනෙච්ච දේ, අනිතික සක්මන පරියන්ක වෙනස් වෙන්නේ කොහොමද කියන එක පරියංගයට ආවට පස්සේ හුස්ම ගන්නව බදන්නේ කොහොමද? ඇවිදිනව නෙවෙයි කියලා දන්නේ කොහොමද? නෙවෙයි කියලා දන්නේ කොහොමද කියලා අන්නේ වැටහෙන දේ, කුංචියක් වැටහෙන දේ හොඳට විස්තර කරලා කැදේ ගල බේරුවා වාගේ වාර්තා කරන්න. ඒකවල බොහෝම ප්‍රගතියක් ලැබේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පළමුව ආ උපාසිකාවක් වෙමි. මාහට සක්මන් භාවනාව කිරීමේදී සිත පාදයේ යටිපතුල තුල සිහිය පිහිට වීම අපහසුය. ඒ ගැන වැඩි උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔය ඒක සඳහා පතුලට ගන්න එපා. මම ඉඳගෙන නෙවෙයි. මම ඇවිදිනවා. කොහොමද දන්නේ? අන්නේ විදිහට මම ඇවිදින වෙලාවේදී ඉඳගෙන නෙවෙයි. මම ඇවිදිනවා කියන එක දන්නවනම් හොඳටම 100ක් ලකුණු ලැබෙනවා. එහෙම නැත්නම් මට කියන්න පුළුවන් මේක තවදුරටත් ඉස්සල දීපු දෙන්නටමත් උත්තර ලැබෙන විදිහට මේ ලියපෙකන කැමතිද අත උස්සන්න කවුද ලිව්වේ කියලා. එතකොට මට පුළුවන් ප්‍රශ්නයක් අහලා මේක අර ඉස්සල දෙන්නටත් එකම එකම ලැබ් එක පූල කපලා තොවිලේ අමාරු කරන්න. දීපක නම් කැමතිද? ඒ මෙතෙන් පොඩ්ඩ ඉස්සරහට එන්න ඕන. මොකද මයික් එක ගාවට වාඩි වුණා නම් අපිට දැන් ඉතින් අපි දෙන ගහගන්නයි යන්නේ. එතකොට සක්මන් කරන වෙලාවේදී Tamanට විශ්වාසයක් තියෙනවද මම ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි මම නිදාගෙන නෙවෙයි මම ඇවිදිනවා කියන එක පිළිබඳව හැඟීමක් තියෙනවද? කොහොමද ඒක සහතික කරලා කියන්නේ? මම මම මේක ඇවිදිනව නෙවෙයි කියලා දන්නේ කොහොමද? සමාවෙන්න මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? හරි ඒ දැනෙන ටික භාවනා නොකරපු කෙනෙකුට කියන්නේ කොහොමද? මුස්ලිම් මිනිස්සුෙක් ඇවිල්ලා කියනවා නෝන මත්ය ටිකක් භාවනා කරලා කියනවා. මම කවදාවත් කළේ නැහැ. ඒ නෝන මත්ය කියනවා අනේ මං කෙරුවට මට සක්මන තේරෙන්නේ නැහැ. කොහොමද එතකොට යහනෝ ඔයා මේ ඉඳගෙන ඉන්න බව නෙවෙයි දැන් ඇවිදින බව දන්නවනේ කොහොමද දන්නේ? එතකොට මේ නොදන්න කෙනාට කොහොමද කට උත්තරයක් දෙන්නේ? මම ඉඳගෙන ඉන්නකොට කොහොමද ඉඳගෙන ඉන්න බව දන්නේ? ඇවිදිනකොට කොහොමද දන්නේ? ඇවිදින බව දන්නේ කොහොමද? පාදයට මම හිත යොමු කරලා තියෙනවා. එතකොට මට තේරෙනවා මම කකුල ඉස්සරහට තිබ්බා අනික් කකුල තිබ්බා කියන එක මගේ මනසට දැනෙනවා. ඔය දැනෙනේ කියන්නේ අපිට හීනයක් නෙවෙන්නේ වෙලාවේ මත් වෙලා නෙවෙන්නේ ඇත්තනේ. ආ. ඒ වුණාට ලියලා තියෙන්නේ මට දැනෙන්නේ නැහැ කියලා ඉස්ලාම් වාක්‍යය. අඩුව වරාදයි නේ. මුලින්ම එහෙම දැනීමක් තිබෙන්නේ දැන් දැන් තමයි ටික දැන් අද මේ වෙනකොට ඉන්නකොට වැටෙනවා දක්මන් කරනකොට දැනුණා කියලා. ඔය කියවන්න ආයෙසරයක් මම නඩුව පරද්දව ගත්තාම මට ලකුණු ලැබෙනවා. මා පළමු ආවාසිකාවක් වෙමි. මාහට සක්මන් භාවනාව කිරීමේදී සිත පාදයේ යටිපතුල් තුල සිය පිහිටවීම අපහසුය. ඒ ගැන කියන කට උතර සේරම ඇත්තටම පිහිටවල තියෙනවා. මම පහයට තියලා තියෙනවා දැනෙනවා කියලාත් කියනවා. දැන් මම මේ කරන්න හදන්නේ මේක මේකට බහතෝරලා දෙන්න හදන්නේ. දැනෙනකොට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනෙනකොට ඇවිදිනකොට දැනෙන තැන නෙවෙයිනේ. කොහෙද වැටෙන්නේ ඉඳගෙන ඉන්නකොට කොහෙද පසරලි දැනෙන්නේ? ඔව්. දැන් අතන දැනන්නේ පතුල් වලටනේ. ඒ දෙක වෙනස තේනවද? හරි. එච්චර කරලා බලන්න. ඒක දන්නවනම් හොඳටම 100ක් හරි. ඒක දැනෙනකොට හරි ඉස්සලම් වාද කම්මගෙට පොළොව දිහා බලනද පතුල දිහා බලන්නේ අපිට අතිරේක විස්තර. පය තියෙනකොට දැන් කකුල් දෙකෙන් අත් දෙකෙන් එවදින දැකලා තියෙනවා. සර්කස් කාර්යය එවදින්නේ අත් දෙකේ. ඌ දන්නවනේ කකුල් දෙකේ නෙමෙයි කියලා. ඌට නෙමෙයි අපිටත් තේරෙනවා. දැන් මේකෙත් දන්නේ කකුල් දෙකෙන් කියලා. දැන් ඒක කකුල් දෙකේ වැටෙනවනම් බලන්න වම් කකුල තියෙනකොට දකුණු කකුල නැහැ. දකුණු කකුල දැන් මේක වම කියලා දන්නේ කොහොමද? ඇවිදිනකොට බලන්න එපයි කියනෝනේ කකුල් දෙක තියා. දැන් මේ වම කියලා දන්නේ කොහොමද? ඒක ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. දකුණු තියෙනකොට වම නෙවෙයි. ආන්නේ වගේ මම ඉඳගෙන නෙවෙයි. ඇයි ඇවිදින්න ඉන්නේ කියලා ඒ දකින්න දෙයට නිකන් යන්න දෙන්න එපා. සාක්ෂියක් ගන්න ඕනේ. ඒතර කියන්නේ මගේ විලුඹ බිම වදින්නේ. එහෙම නැත්නම් ඒක දිගට මුළු පතුලම වදින්නේ. එතන විලුඹෙන් වැදිලා කේකඩිය පොත්තක් ගලවනවා වගේ ලේ වගේ හරහා ඉස්සරහට යනවා. අදී කුඩෝක් විස්තර තියෙනවා. ඒ විස්තර ටික නොදැක නෙවෙයි යෝ දැක්කේ නැහැ කියන්නේ. දැක්ක දැකපු දේ කියන්නේ වෙන මොකක් හරි බලාපොරොත්තු වෙනවා. අරක වෙන්නේ මේක වෙන්නේ කියලා එහෙම කන්නේ ඇවිදිනකොට වැටෙන දේ කොයි දෙයක් වළංගුයි. ඒක යම් තාක් දුරට ඉඳගෙන නෙවෙයි හිටගෙන. ඊට පස්සේ දෙවෙනි ටියුබ් එක නම් කියවන මට පරියන්කේ කැමති නැහැ කියලා. සක්මන් කැමති පරියන්කට. ඒකට එයාට කියන්නේ දැන් ඉඳගෙන ඩක්මන් කරගෙන ඉඳලා වාඩි වුණා. කොහොමද දන්නේ දැන් වාඩි වෙලා ඉන්නවා කියලා? අසක දැනෙනවා. කොතෙන්ද දැනෙන්නේ? බස්සට නැත්නම් මේ කලවලට දැනෙනවා. ඒක කිව්වනම් එච්චරයි. දක්වම් පරියංග බලන කෙනෙක් එච්චරයි. ඉඳගෙන විදිනකොට පතුල දැනෙන්නේ. මෙන්න මේමයි දැනෙන්නේ. දැන් ඇවිදිනකොට ඉඳගත්තට පස්සේ හොඳටම දන්නවා දැන් විදිනව නෙවෙයි. පට්ටල දැනක පට්ටල වෙලා කොහෙද තියෙන්නේ? මට මේ මේ දැන් තෙරපිනවා දැනෙනවා. ඒ තෙරපින දැනෙන එක අර විලුපු වගේ මෙහෙම ඇවිදගෙන ආපේ ගලවන්න වගේ නෑනේ. පට්ටල දිදී ඕක දන්නවනම් විනාඩියක් දෙකක් ඔච්චරයි භාවනාව. ඒ දන්න දේ ලියන්න, බහතෝරන්න, ප්‍රකාශ කරවන්න ඒක නිකන් ගලකින් පට්ට ගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ඉඳගෙන භාවනා කරද්දී අපි හිත එක තැනක තියාගන්න කියන අදහස නේද? සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් ඒක. ඒ තමයි මම කියන්නේ කමඨහන් වාර්තාව අහන්නේ. කමඨානක උපදෙස් මේකේ කියලා තියෙන මේක සතිපට්ඨාන භාවනාවක් වෙන දේ බලන්න තියෙන මිසක්කා අහවල් දේ බලන්න කියන්නේ කියොත් කාමෙම තමයි. ඉඳගත්තට පස්සේ මොනවද වැටෙන්නේ කියන්නේ? හිතේකටම් කරනවා කියන එක ඒක අතුරුඵලයක්. ඒක නිසා මෙතන අපි පැහැදිලිවම දෙනවා කමඨාන් වාර්තාවේ පළවෙනි වාක්‍යය මේක සතිය පිහිටවන මිස දැන් මේ ඉන්න ඔක්කොම ලැබිලා තියෙන සමාධිය පිහිටවන්න මම ළඟ නම් ඇත්තෙම නැහැ. දෙන්නෙත් නැහැ. උනන්දු කරවන්නෙත් නැහැ. ඉතින් උඟ දෙනක යයි පශ්චාත්තාප වෙලා. ඒක නිසා මම කියනවා මේක චීන කඩයක් මේකට ඇවිල්ලා ජපන් කෑම ඉල්ලන්න එපා. සයිවර් කෑම ඉල්ලන්නත් එපා. බ්‍රාහ්මණ කඩේ කෑම ඉල්ලන්න එපා. මේක චීන කඩයක්. මේකේ සවුල් කන්නේ සතිය විතරයි. මං හිතන්නේ වැඩමුළු 10ක්වත් කරන්න වෙයි. ඔය ඔළුව ඕක හරවගන්න. අපි මේ කරන්නේ සතිපට්ඨානය කියලා. සතිය ඵලයක් විදිහට පස්සේ සමාධිය ලැබෙයි. හිත එක දණක පිහිටවන්න පුළුවන් වෙයි. අපි ලෑල්ලකට වෙඩි තියන්න ඉගෙන ගන්නකොට බුල්සයිකට පළවෙනි දවසේ තියන්න බෑනේ. කොහේ හරි ලෑල්ලට තියලා පස්සේ තමයි ගොනු කරලා ගොනු කරලා ගොනු කරලා තිතට ගන්නෙ. ඒ තිතට ගන්න එක තමයි සමාධිය කියන්නේ. ෂුවර් එකටම තිතට තියන්න පුළුවන්. ලෑල්ලට තියාගත්තත් ලොකු දෙයක්. ටාගට් ලෑල්ලක. ඉතින් අපි මේ පුංචි ළමයින්ට පුංචි වැඩක් දෙනවා. ඉඳගෙන ඉන්නකොට ඇවිදිනව නෙවෙයි කියලා දන්නේ කොහොමද? හිතගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? නිදාගෙන නෙවෙයි. ඕක විස්තර කරනකොට යයි අහන්න කොහොමද මේ පස්තර දැන්න දැනුමයි ඇවිදිනකොට චංචල විබින්දන දැනුමේ වෙනස. ඇවිදිනකොට චේතනා පූර්වක දැනුමක්. මේක අචේතනික වෙන දැනීමක්. මේ ටික දැක්කනම් ලකුණු 100 100ම ලැබෙනවා. මේ එක්කෙනෙක්වත් නොදක නෙවෙයි. ඒ කට්ටිය මේක වාර්තාගත කිරීමේදී අරතක්සේරුවක් කරනවා. අනික් අයට මට වැඩි ඇදී ඇති අඩු ඇති මම නලියනවා මගේ හිත පිට යනවා කියලා. මෙතන එකෙක්වත් නැහැ එකෙක්වත් නැහැ නලියන්නේ නැති. එකෙක්වත් නැහැ එකෙක්වත් නැහැ හිත පිට යන්නේ නැති. භාවනා කරපු කට්ටිය දන්නවා ඉතින් බොහෝට ගණන් ගන්න දෙයක් නැහැ හිත අරමුණේ තිබුණ ටික විස්තර විස්තර ලියන්න පුරුදු වෙච්ච දවසේ තේරෙනවා නරක දේවල් වැරදි දේවල් ලියන එකයි කතා කරන එකයි තමයි අපේ තියෙන එකම පාපේ. එක චිත්තක්ෂණයක හරි ඉඳගෙන ඉන්නකොට දේකට බාධා දැනගන්න පුළුවන් නම් බුදු උණයි කියලා හිතන්න. ඒක ගැන විතරක් කතා කරන්න. ඊට බුදු. වැරදිච්චව කතා කරන්න ඕන නම් එක්ක උසාවියට යන්න නැත්නම් හිරගෙදෙට්ට යන්න නැත්නම් කයිවාරු කියන ගම්මැදි හැලී කතා කරන්න යන්න. මෙතෙන් ආවට පස්සේ අපි සුද්ධ කරලා පෙන්නලා දෙනවා. කිහිල් කිඩි පොත්ත කන්න එපා. පොත්ත ඇරලා විසි කරලා මැදියේ කාපන්කෝ. පොත්තත් එක කනකොට මේ දත්වල වැටලෙන්නේ. පොඩ්ඩක් ඉදිරියකන් ඉඳලා පොත්ත ගලවන්න. පොත්ත නැතුව හොඳ නෑ. පොත්ත දිව නැත්නම් මැදියේ රැකෙන්නේ නෑ. මැදියේ රැකුණාට පස්සේ ඉදුණාට පස්සේ පොත්ත ගලවලා කනකොට හැම වෙලාවෙම සාතනේ තියෙනවා. අපි අර ඒක කෙහෙල් කනවා හරක් කනවා වගේ පොත්තත් එක කනවා. එතකොට කෙසෙල් ගෙඩි කියන්නේ වෙන જાතියක්. තේරුණා වගේ නේද? ඇත්තටම ඒ. අපි යනවා එන ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. එක සක්මන් භාවනාව පය ඔසවනවා, තල්ලු කරනවා, තබනවා යන අවස්ථාවන් මෙනෙහි කරමින් සිදු කරමි. එහෙත් ඒ අවස්ථාවල මුල මැද අග නිරීක්ෂණය කිරීමට අසමත් වුනි. දෙක සම පතුලට සියලු සියුම් වේදනාවන් මෙන්ම සීතල ගතිය අත්විඳිම් විඳෙමි. දනහිස් වල මස් ගොබය බලනහරය වැනි ස්ථානවල විටින් විට වේදනා විඳි. අතර අවසානයේ එය තුනටිය ප්‍රදේශයෙන් අවසන් විය. පර්යංක භාවනාව. එක පර්යංක භාවනාවේ හුස්ම ගැනීම පිට කිරීම අරමුණු කළෙමි. එහිදී හුස්ම ප්‍රශ්වන ස්ථාන ලෙස නාසිකාග්‍රය පෙනහළු උදරය හා ඊට පහළ බඩ ප්‍රදේශය අරමුණු උනත් ඒ ඊතා දියාරු බවක් පෙන්눔 කළෙමි. තුන අවස්ථා කීපයක් දකුණු කනින් හිසෙන් උරහිස් හා පිටකොන්ද ප්‍රදේශවල වේදනාව වින්දෙමි. කමඨහන් සම්බන්ධව ලබා ඇති අවබෝධයේ අඩුවක් ඇතනම් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ওই සක්මන් භාවනාවේදී මම ඔසෝන යවනවා තබනවා කියන එක එක පියවරක් තුනට කඩලා බැලීමක්. ඔසෝන කියන්නේ මුල යවනවා කියන්නේ මැද, තබනවා කියන්නේ අග. ඊට පස්සේ එසවීමේ මුලැමැදාග පේන්නේ නැතිකම එච්චරම ලොකු චෝදනාවක් නෙවෙයි. ඒක ලියන්නත් එපා. නැති දැටි දේවල් ලියන්න ගත්තොත් මුළු වාර්තාව මුස්පේන්තු වෙනවා. මට ඔසවනවා දකින්න පුළුවන්, යවනවා දකින්න පුළුවන්, තබනවා දකින්න පුළුවන්. ඒත් එසවීමෙන් යැවීම වෙන් වෙන්නේ කොහොමද? යැවීමෙන් තැබීම වෙන් වෙන්නේ කොහොමද කියලා දකින්නත් ඔසවනවා, යවනවා, තබනවා කියලා ගොඩක් වෙලා කර කර ඉන්න ඕනේ. කරනකොට තමයි මේ දෙක අතර වෙනස දැක ගන්න පුළුවන්. ඒ දැක්කට පස්සේ තමයි එසවීමටත් මුලක් මැදක් අගක් තියෙනවා. යැවීමටත් මුලක් මැදක් අගක් තියෙනවා. තැබීමටත් මුලක් මැදක් අගක් තියෙනවා. ඒකට මෝරණකම් එව්වා හොයන්න යන්න ඕනේ පේන ටික කරගෙන යන්න. එතකොට තමයි දැනගතගේ පතුලට පුංචි පුංචි දැනීම් එනම ඒක ටික වෙලා කරන පතුලේ දැනීම් තියෙද්දිම දැන හිතක් දැනෙනවා. උකුලක් දැනෙනවා. ඒව අතිරේක ලාභ. 29 එකක් කොම්පියුටරන් අපි අරියාදුවටනේ ගණන් ගන්න. අර කරදරයක් භාවනා කරන්න බෑ දැන් තේරෙනවා. හොඳට පතුලද වැටෙන ගමන්ම මේ අනික් තැනුත් වැටෙනවා. ඒක ඇත්තටම බාධා වෙන්නේ නැහැ. ඒ වගේම පරියන්කේ ඉන්නකොට අතන මෙතන කැක්කුම් පුපුරුන් එනවා. ඒකට හොඳටම විශ්වාසයි. ඒතකොට සතිය තියෙන්නේ කයි. කයේ සතිය තියෙනවනම් වේදනාව තමයි දැනෙන්නේ. ඉතින් කයේ සතිය තියාගෙන වේදනාව නොදැනෙන්න නම් මැරෙන්න වෙනවා. එතකොට නම් වේදනාවක් නැහැ. හැබැයි ඒතර කයේම සතිය තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. නිසා මැරෙන්න ඉස්සෙල්ලා ඒක බලාපොරොත්තු වෙන්න බෑ. කයට හිත ආවනම් අපි ඉන්නේ වේදනා සාගරයක පතුලේ. හැම වෙලාවෙම මේක එකක්ම පෙප්පමක් තියෙනවා. ඔය නාකි නාකිච්ච උවට නන්දාගෙන තියෙනවා. අරගේ අර හතරයි මේකයි මේ පොඩි උන්ට මොකක්වත් නැහැ ඌට ඒ සිදෙනවා කියන නිකන්. වයසට යන්න යන්න ඌට නම් දාගෙන ස්පෙෂලිස්ට් ડોක්ටර්ස් දාගෙන වාට්ටු හදාගෙන ඒගොල්ලන්ට වෙන වැඩක්ම නැහැ. ඒගොල්ලෝ මේ මට විතරයි මේ වේදනාව තියෙන කියලා කොයි වේදනාවක් හැම කාටම තියෙනවා. ඔය එකක්වත් ගණන් ගන්න නැතුව බැලුවොත් මේ වේදනාව තියෙන බව දැනගන්න බව නැති කරන්න වේදනාවකට බෑ. මම මගේ වාක්‍ය නැවත ප්‍රකාශ කරනවා. ඕනම වේදනාවක් තියේදී ඒ වේදනාව තියෙන බව දැන ගැනීම සතිය. නිසා කිසිම වේදනාවට සතිය ඉක්මවන්න බෑ. ඉනේන වේදනාව මේ තියෙන කියලා දැනගත්තා නම් එච්චරමයි උත්තරේ. මේ ලෙඩේට උත්තරේ තමයි බේත සතිය. ඒකයි බුදුහාමුදුරන් සතහට වෙන බව දුකට වේදනකට නම්වනම් කියන්නේ කියලා බේත් වෙන්නේ දොස්තර වෙන්න පාමසි ගානේ යන්න ගියොත් නම් විනාසයි. ඒ හම් වෙන බෙහෙතුත් හැම එකක්ම වස. ඒක ගෙවට පස්සේ අන්තිමට වකුගඩ ඕන්න කොහෙන් ගියාද හොයන්න බෑ වකුගඩ විච්චිත් නැතුව කෑලි කෑලි විසිලා තියෙන්නේ. ඒකට වෙන නමක් දානවා. වෙන ලෙඩක් කියලා. අයියෝ. ඒසාවකව සංඛාර දුක. ව්‍යාධි මරණ ජාති ව්‍යාධි මරණ. දුර වේදනා කැක්කම විවුරු කියලා ඔක දුක්ඛ සත්‍ය කරගත්තා නම් කොච්චර ඉක්මනද බලන්නකො පළවෙනි ආරේ සත්‍ය 10 යට තියෙන්නේ. අපි ඒක අයින් කරලා අහනවා ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරිද මේ වේදනාව පොඩ්ඩක් අයින් කරලා ඔපරේෂන් එකක් තියනවද බේතක් තියනවද බාම් එකක් තියනවද වේදනාවක් නැතුව මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න මේ තෙත ගතිය නැතුව වතුර ටික හොයා ගන්න පුළුවන්ද කියලා අහනවා. වතුර කියන්නේ තෙත ගතිය තමයි. ඒ නිසා වේදනාව එන එක සතියේ තියෙන බාට ලකුණක් කරගන්න. නොයිවසියාක වේදනාවක් තියෙනවනම් ඉතින් කවුරු කවුරු ඇවිල්ලා උදව් කරයි. ඉවසියාක වේදනාවක් තියෙනවනම් ඒ තාක් සතිය වැඩෙනවා. ඒ නිසා මේ කමඨාන දෝෂයක් මොනක්වත් නෙවෙයි මම මේ කියන්නේ භාවනා කරන්න යනකොට මේ ඔක්කොම පේන්න පටන් ගන්නවා ඒක පුළුවන් නම් ලියන්න කමඨාන් වාර්තාවට දාන්න දැම්මට පස්සේ බුදුජාන ඉතාම ගැඹුරින් දේශනා කරපු සූත්‍ර තියෙනවා තමයි කියන්නේ ඒ නිසා ඒක හෙලි කිරීමෙන් ප්‍රකාශ කිරීමෙන් වාර්තා කිරීමෙන් දේශනා කිරීමෙන් තමයි අපි තේරුම් ගන්න අපි ඉන්නේ ධර්මයේ කියලා අපි ඉන්නේ බුදුහාමුදුරුවොත් එක්ක කියලා අපි කරන්නේ භාවනා කරන්නේ නැත්නම් අපි කරන චෝදනාවලියක් ඒෂා කමඨාන සුද්ධ කරලා තියෙනවා කියන්නේ මේ චෝදනාව වශයෙන් ඉදිරිපත් කරන දේ ධර්මයට දාලා පෙන්ලා දෙනවා. ඒ නිසා ඒවට දුස් කරන්න දොස් කියන්න එපා. ප්‍රතික්ෂේප කරන්න එපා. වෙන ටික වාර්තා කරන්න. වාර්තා කරන්න කරන්න දහිරියෙන් කරන්න කරන්න ඕව ඕවගේ වෙස් වෙස් පෙරලෙන්න පටන් ගන්නවා. වේදනාව පිළිබඳ තියෙන දවබල බය නැති වෙලා යනවා. වේදනාව තියෙන හැම වෙලාවෙම දන්න මට සතිය තියෙනවා කියලා. ඒකට පැමිණි දුක් පැනිරායි. වේදනාව එන්නේ එන්නේ සතිමත් බව වැඩි වෙනවා. එතකයි බුදුරජාණන් ඒකයි බුදුරජාණන්සේ පමණක් අනිකෝ සාස්ෘණ වහන්සේලා අතර චතුරාර්ය සත්‍ය ඉස්සරහින්ම තියලා තියෙන්නේ දුක්ඛ සත්‍යය. බෞද්ධයා විතර අම්මණෙක් නෑ මේ වේදනාව ගැන චෝදනා කරන්න. චෝදනා කරන කිසිම වෙලාවක මතක තියාගන්න බුදුන් කෙරේ සද්ධාාවක් නෑ. ධර්මයේ කෙරේ සද්ධාාවක් නෑ. සංඝයා කෙරේ සද්ධාාවක් නෑ. ඒ නිසා ටික ටික හරි ඒක ඇති කරන්න වේදනාව එනකොට ධම් බුද්ධෝ ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා ධර්මයේ දියාට බහැරෙනවා නම් මේ මේ අපිට තියෙන එකක් මේ තියෙන්නේ බය වෙන්න දෙයක් නෑ. ඒක හෙලි කරනකොට නිකම්ම වේදනාව දුර වෙලා යනවා. එහෙම නැත්නම් වේදනාව ඉක්මවනවා. ඉක්මවනවා කියන්නේ විනිවිද දකින්න. ඒ නිසා මේ විදිහට දිගට වාර්තා කරන්න. එතකොට Tamanටම දැනෙහි ප්‍රගතිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව කරන අතර නිදිබර ගතියක් නොතිබුණත් නොදැනීම නින්දට වැටි වැටි අවදි වන ගතියක් ගතියෙන් උදෑසන කාලයම ගත විය. හුස්ම වැදෙන නිවැරදි තැනක් හොඳින් නොදැනේ. සක්මන් භාවනාව කරද්දී සිත විසිරී යෑම සුළු වශයෙන් උනත් සිතේ එකඟ සමාධි ගතියක් නම් නොදැනිනි. ඔව් හුස්මේ පළවෙනි කොටසේ බලන්න හුස්ම ප්‍රකටව වැටහෙනවා නම් නිින්දක් නැහැ. මේ ප්‍රකටව වැටෙන හුස්ම එන්නේ එන්න බොඳ වෙන්න පටන් ගන්නවා. එතකොට වටින් කොටින් වට කරගෙන නිින්දක් එනවා. එතකොට මේ යෝගාවචරයෙන් ඇහුවොත් මේ කෙනාගේ ලියවෙ කෙනාට කමන්නේ මේ ප්‍රකටව වැටෙන හුස්ම සහ එන්නේ එන්න හුස්ම සියුම් වේගන යනකොට වැඩි සතිය තියෙනකොට වැටෙන්නේ වැටෙන්නේ නැත්නම් වැඩි කුසලතාවයේ තියෙන ගොරෝසුස්ම තියෙනකොටද නැත්නම් හුස්ම ගිවිගෙන යනකොටද කියලා ඇහුවොත් ඒකෙන් පුළුවන් කමඨාන සුද්ධ කරලා දෙන්න. එනිසා මේ ලියුපෙකන කැමැතිද මේ ඉසල්ලා පාතකම් වගේ අත උසන්. කවුද මේ ප්‍රශ්න ලිව්වේ කියලා. ඒකට ප්‍රශ්න දෙක තුනක් අහලා පුළුවන් අපිට ඒක මේ එලිම කට උත්තරින්ම උසාවියට පැහැදිලි කරන්න සභාවට පැහැදිලි කරන්න. කැමති නැද්ද ලියුපෙකන උත්තර මේ ඉදිරිපත් වෙන්න. අද විතරයි කරන්න පුළුවන් ඉන්නේ මොකද ප්‍රශ්න වැඩි වුණාට පස්සේ මට ඔය උසාවියට ගන්න හම්බෙන්නේ නැහැ කවුරක්වත්. සාක්ෂි අහන්න නැතුවම මටම තීන්දුව කරන්න වෙනවා. හොඳයි. ඉතින් ඒ නිසා අනිද්දාශ බලන්න ඒ විදිහට ආනාපානෙ තුනී වේගන යනකොට වටෙන් ගොඩෙන් නිදිමත එන එක ගොරෝසු හුස්ම ඉඳලා සියුම් හුස්මට යනකම් අඛණ්ඩව සතිය තියෙනවද කියලා බලන්න. බලලා ලෑස්තිලා යන්න හුස්ම තුනී වේගන යනකොට ඌව එන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා ඒකට ලෑස්තිලා ගියොත් ඒක වෙන්නේ සක්මනේදී හැම වෙලාවෙම අරමුණ ගොරෝසුයි. ඒක නිසා ඒක නිින්දෙන්ද තියලා අඩුයි. සමහරෙකුට වෙනවයේ අරමුණ ගොරෝසු වුණත් සක්මනේදී ඒක ඉබේ වෙන්න වගේ පටන් ගන්නවා. අනායාසයෙන් වෙන්න පටන්. ඒකට නිදිමත ඒක නිසා දල වශයෙන් කිය හැකි මේ පුද්ගලයාට උත්තර ගන්න නැතුව මම මේ කතා කරන්නේ. ওই නිදිමත එනවයි කියන අවස්ථාව කෙලෙස් අඩු අවස්ථාවක්. රාගේ නැහැ, ద్వේෂේ නැහැ, මෝහේ තියෙනවා. ඉතින් මෙච්චර ඉක්මනට රාගය ද්වේෂය දුරු වීම පිළිබඳ සතුටු වෙන්න. හැබැයි ඒකට ලෑස්තිලා නොයයි මේ මෝහය තියෙන නිසා අපිට ඒක බුද්ධ විඳ ගන්න බැරි වෙනවා. මේකට උත්තරය අනිත් දවසේ ලෑස්තිලා යන්න අරමුණ ස්ට්‍රීම් වේගනේ යනකොට නිදිමත එන්න ඉඩ තියෙනවා. කම්මැලිකම එන්න ඉඩ තියෙනවා. නීරසකම එන්න ඉඩ තියෙනවා කියලා මේ නිදිමතයි කම්මැලිකමයි නීරස භාවයේ සූදානම් වෙලා යන්න තමන්ගේ අරමුණට සාපේක්ෂව කොතනදීද එන්නේ කියලා බලන්න. මේ දෙක අතර පුදුම සම්බන්ධයක් තියෙනවා. ඒ පළවෙනි දවසේ ඇත්තට මේ මේ ප්‍රශ්නේ සහ උත්තරේ ටිකක් සැර වැඩි. දවස් දෙකක් තුනක් මේ විදිහට භාවනා කරනකොට තමයි මේ සම්බන්ධතාවය බලන්න පුළුවන්. අරමුණ සියුම් වෙගෙන යනකොට නිදිමත පැමිණීමේ ඉඩ වැඩි. හැබැයි අරමුණ සියුම් වෙනවයි කියලා කියන්නේ සතිය හුන්නට තියෙනවා. භාවනා ඉදිරියට යන්න හදන. ඒක නිසා නිදිමත ඉන්න පුළුවන්. ඇස් වෙලා යන්න. නිදිමත කම්මැලිකම ඒකාකාරීකම ඉන්න පුළුවන් ඇස් වෙලා යන්න. ඒකෝට අපිට ඒතියෙදි තරමුණේ විපරිණාමය ගොරෝසු දේශියුම් එකන යන්න කියලා අරමුණට සාපේක්ෂව වාර්තාව ලියන්න දන්නවනම් මේ ලෝකේ කවුරු පච කිව්වත් බොරු කිව්වත් මේ ඒ ආර්ට් එක දන්න එකන දන්නවා මෙතනින් එහාට බොරුව ගෙනියන්නේ කියලා. පත්තරයක් කිව්වත් නවකතාවක් කිව්වත් නිවුස් එකක් ඇහුවත් දන්නවා මෙච්චරක් නම් ඇත්ත මෙතනින් එහාට පච කියලා. ඒ වගේ මේ අරමුණ වෙස් පෙරලෙන දන අල්ලන්න ඒක නිකන් ඇස් බැඳුමක් වගේ. එතකොට එන හෝනියම තමයි හොල්පණ තමයි නිදිමත. ඒ නිසා නිදිමතට ලෑස්තිලා යන්න. ඊට පස්සේ බලතැයි කොහොමද මේ ඇට්ටිගේ නූල් සූත්‍ර වැඩ කරන්න කියලා. එතකොට අපි බාහිර ලෝකේ අපිට දෙන පච බොරු මායා ෂටගති අල්ලන්න පුළුවන් වෙන්නේ මේ අරමුණේ පෙරලියත් එක්ක. ඒ නිසා ආනාපානේ පෙරලියට සාපේක්ෂව බලලා වාර්තා කිරීමේ කලාව ඉගෙන ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ අතිශයින් කාර්ය බහුල දිනයක් ගෙවි නිදා ගන්න යන විට රාත්‍රී 12 වනතෙක් නිින්ද නොපැමිණි නිසා 1:10ට සක්මනට ගියෙමි. පාද ඔසවන වාරයක් පාසා දෙපසට චලනයේද එහි එහා මෙහා යෑම නැවතීම ආපසු ඒම සියල්ලම දැర్శණය විය. පතුල් වලට සිත යොමු කළ විට එහි කම්පන විලුඹ මැද අග වැදෙන විට දැනෙන තද අඩු සිසිල් මෙලෙක් හා ඇඟිලි වැදෙන විට වේදනාවක් දැනුනි. ඒවා ඇති වෙමින් නැති වෙමින් පැවතුනි. යටිපතුලේ ඇති වූ සියුම් චලන ශරීරයේ පුරාම විසිරී වේගවත් ඇතිවීම නැතිවීම රාශියක් දැනිනි. නාසිකා අග්‍රයට සිත යොමු කළද එහි වායු පොදක් ගැටෙනවා විනා නැවතීමක් හෝ ඇතුළු වීමක් නැත. වහා නැතිව යයි. මුණුබුරායයි සැලකෙන වස්තුවක් දෑත් ඔසවා ඉදිරියට පැමිණියේය. දර්ශන දර්ශන මාත්‍රයක් අවකාශයේ සැඟවී නොපෙනී ගියේය. කිසිදු සටහනක් ඉතිරි වී ඉතිරි වී නොවිය. නැවත පැමිණියේද නැත. සියල්ල නිස්සර නිස්සර අවකාශයේ පවතින කම්පා රාශියකි. එදිනෙදා ජීවිතයේ අමතක වීම බහුලවන බැවින් සටහනක් තැබිය යුතුයයි නැගිටෙමි. මලමිනියක් ඇවිද ගොස් පෑනක් සෙවිය. පනා මලමිනියක් ලියා අවසන් කළ විට වේලාව 1:55 විය. ඔබ වහන්සේගෙන් උපදෙසක් ඉල්ලමි. වෙන කවුරු හරි දැක්කනම් ඇත්තටම මලමිනියක් තමයි. අර කවුරක්වත් ඒක දැකලා නැහැ. මේ රෑ හොල්මන් කරනවා. ඒක දැන් මේ බලන කරනම තේරෙනවා දැන් මේක මිනිහක් තමයි කියලා. මේ මිනිහෙක් වුණත් මිනිහක් වුණත් දෙකම එකයි. යටි දෙයක් ඇත්තේ නැහැ. ඉතින් අර ඕවා බලනකොට අහලා පහල ඉන්න කට්ටිය කට කතන්දර හදනවා මේ රෑට උරුමණක් කේමේ යනවා අයියෝ එළියට එන්න එපා එළියට આવොත් දොරට තට්ටු කරයි කියලා මේ පටන් ගත්ත දවස හොල්මන් මට හරි ආසයි යන්නේ හොල්මනක් දැක්කොත් පොඩ්ඩක් අල්ලලා නතර කරන්න මේ හොල්මන් නේ ඉන්න මේ ඉන්නේ භාවනා කරන්න ගෙවල් වල ඉන්න බැරි කට්ටිය නෙන්නේ. ඉතින් ඌ හොල්මන් තමයි. මේ ආවට පස්සේ තියෙන රෑ ගිත ගෙදරේ මේ කියන ළඟ ඉන්න මිනිහා වතුර කොර හරි වක් කරනවා එකට. එයි මේ මොන හොල්මන්ද කිය. හැබැයි හොඳම වෙලාව භාවනා කරන්න රෑමත් දාන්නේ මොකද මලතොම් පිටණයක් වගේ ඔක්කොමලා බුදි. මේ මුළු මුළු ලෝකෙම භාවනා මැදත්තානේ. රෑ 10න් පස්සේ 11න් පස්සේ මුළු ලෝකෙම භාවනා මැදත්තානේ. කිසිම කෙනෙක් සද්ද කරන්නේ නැහැ. එයා කන්ඩිෂන් කිරුවාගේ මේක ස්කූල් එකේ තියෙනවා මදුරුවත් පොඩ්ඩක් රෙස් කරන වෙලාව. උන්ගේ උන් එනේ වහමාරි ඉඳලා හතමාරි ඉඳලා උන්ගේ ඩියුටි එක තියෙනවා ඊට පස්සේ යනවා යන්නේ. ඔය වෙලාවවලු ඌර නැගිටින්නේ. ඌර බුදිය ගන්නවලු කඩර කෝටු කැල්ලක් කටේ තියාගෙන. නිින්දෙන් කෝටු කැල්ල වැටෙනකොට ඌ නැගිටිනවලු. ඒකෝට දන්නවලු මිනිස්සු බුදි කියලා. මේ හොල්මනේ ඒ වෙලාවට නැගිටලා භාවනා කරනවා. টොප් එකට පේනවා. ඒකට අඩිය තියෙන තියෙන එක පේනවා. ආයතෙන් ගෑම හුස්ම ගන්න ඔක්කොම පේනවා. ওই වෙලාවට පුළුවන් නම් කට්ටිය නැහැ කියලා දන්නවනම් ෂුවර් එකට පස්සෙන් පස්සට භාවනා කරලා බලන්න. තුම විදියට අවධානයක් එනවා. දැකපු මනසයා කිල්ලිම මහසෝනා කියලා තමයි හිතන්නේ. බලහිනකොට පිටිපස්සේ පිටපතට එනවා. ඉතින් මේ භාවනා මධ්‍යස්ථාන වල විතර වගේ පිස්සු කොහොක්වත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ හාවට පස්සේ ඔළුවෙන් කවුරු හරි හිටගෙන ඇවිදිනවනම් අත් දෙකෙන් පස්සෙන් පස්සට යනවනම් ওই තාප්පයක් උඩ භාවනා මේ මේ සක්මන් එහෙම කරන ගණන් ගන්න එපා. එතකොට මේ ඇත්තටම ගිනි බෝලයක් ඉස්සරහට ආවත් ගණන් ගන්න නෑ මොකද වැඩක් නෑ ඉතින් මේ මේ තියෙන හොල්මනුත් රැයකට නිදක්ම කරන්නේ. ඉතින් තමයි හරිම කැමති රැය 12 වෙනකන් වැඩ මහන්සිය level එකට නැගිට භාවනා කරා. ඊයේ මටත් හොඳටම වැඩ වැඩි දවසක්. පෙරේදත් ඒ වගේ. ඒකට භාවනා නම් කරන්නෙම නෑ මං සතියෙන් ඉන්නවා. දවස පුරා ෆුල් ඇලර්ට් එකේ ඉන්නේ. ඉතින් එතකොට කිසි තේත් පශ්චාත්තාවයක් නෑ. වෙන හැමදේම හොඳට දවල් ඉලිය සිද්ධ වෙන්නේ. ඒක නිසා හම්බ වෙච්ච වෙලාවේ භාවනාව කරගන්න. හැබැයි අර රෑනිදි මරණ භාවනා කරනවා නෙවෙයි නිින්දයක් නැති වෙලාවේ ඇඳේ හෝ ඉන්න ඉරියව්වේ ඉඳගෙන හොඳට බලන්න. ඒකට පුදුම අවදි භාවයක් තියෙනවා හිතේ. එහෙම ගියාම අන්තිමට වෙන්නේ يعني භාවන හොඳටම ගියාම ඇඳට වැටිලා නිදාගත්තට පස්සේ මම දැන් නිින්දේ ඉන්නේ කියලාවත් තේරෙනවා. ඒක හිතාගන්න බෑ. නිදාගත්තට පස්සේ මම දන්නවා මම දැන් නිින්දේ ඉන්නේ කියලා. හැබැයි ඒකත් lucid dream. වෙන දේ උතුවට පේනවා. උතරම ෂුවර් නැගිටට පස්සේ මේ නිින්දක ඉඳලා තියෙන හැබැයි වෙච්ච දේ පැහැදිලි. ඒකට පැය 24ම පොත් ලැබීම කරන්න පුළුවන්. බුක් කීපින් පැය 24ම තියන්න පුළුවන්. පැය 18යි නෙවෙයි ජීවත් වෙන පැය 24ම ජීවත් වෙනවා. කිසි කෙනෙක් අපිට හංගන්න දෙයක් නැහැ. නිින්ද හිටියක් දන්නවා නිින්ද ඉන්නේ කියලා. ඒ කෙනාට පුත්‍රජානන්සේ මේ විශේෂ වරයක් දෙනවා. මරණදීවත් සතිය හැරෙන්නේ නැහැ කියලා. අවසාන හුස්ම යනකොටත් චරිමක පස්සාසපි දානිතෝව නිරුද්ධන්ති කියලා තියෙනවා. මේ දැන් යන්නේ මගේ අන්තිම හුස්ම කියලා. ඒකත් හොඳට දැක දැක දැන දැන කියනවා. එතකොට ඉසాత බැඳගෙන අඩන්ට කෑ ගහත ගන්න දෙයක් නැහැ. ඒ නිදිමත වෙලාවල් වල නිින්දදී නැත්තම් රැයමත් දාහනේ ඉඳලා පුරුදු වෙච්ච කෙනාට ওই ගුඪ ධර්ම, গুপ্ত ධර්ම මොකක්වත් නැහැ. හැබැයි ළඟ ඉන්න කට්ටිය පොඩ්ඩක් හොල්මන් වෙනවා මේ වැඩමුළු නායකත් එහෙම දැක්කනම් පොලිසියට කතා කරනවා. මේ රෑ 12ට නිින්ද නැතුව හොල්මන් කරනවා කියන. ඒ නිසා වාතාවරණ හොඳයි. අවස්ථාව ඇදීර වැඩ ගන්න එක වැඩ ගන්නයි කියලා තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. පැයක් පමණ එක දිගටම සක්මනේ යෙදුණු අතර තරමක් වේගයෙන් සක්මන් කළද අවධානය ඊටන් ඊටා හොඳින් පවත්වා ගැනීමට හැකිවිය. එකෙල්ලේ සතිය පවත්වාගෙන යන විට වම දකුණ ලෙස පාද තැබුවත් මේ හුදෙක් උණුසුම සිසිල් බව රළු සුමුදු බව යන දැනීම් වලින් යුක්ත යුක්ත සංකලනයක් පමණක් බවත් වැටහිනි. කයක් නැති වාසේ දැනුනි. සිටගෙන සිටීම අවදි වීම ආපසු හැරීම සමවෙන්න සිටගෙන සිටීම ඇවිදීම ආපසු හැරීම යන කුමන ඉරියව්වක සිටියත් වම හෝ දකුණ කියා වෙනසක් නැති බවත් විවිධ ස්ථානවලින් නැගෙන දැනීම්වල එකතුවක් ගලා ලෙස පමණක් දැනුනි. කයෙහි ඊතා සෑහළු වක් අත්විඳෙමි. සක්මණෙන් පසුවද નિરાයාසයෙන්ම ඇවිදෙන විට මෙම දැනීම පමණක් අත්විඳින අතර එම தත්වයෙන් தත්වයෙන් උද්ගලයේ හෝ කොටසක් ඇති බවට වඩා විවිධ ස්පර්ශයන් නිසා ඇතිවන දැනුම් දැනුම් වල එක එකතු වන පමණක් ඇති බව වැටහුණි. වාක්‍ය ආයත් කියවන්නේ. මෙම දැනීම් පමණක් අත්විඳින අතර එවිට සත්වයේ පුද්ගලයෙක් හෝ කොටසක් ඇති බවට වඩා විවිධ ස්පර්ශයන් ඇති බවට වඩා කොමාවක් ඇති බවට වඩා විවිධ ස්පර්ශයන් නිසා ඇතිවන දැනීම් වලට එකතුව දැනීම් වල එකතුවක් පමණක් ඇති බව වැටහුණි. දෙක පරයන්ක භාවනාව. සක්මණෙන් පසු පරයන්කේ වාඩිවන විට ඊටමත් හොඳින් සතිය පිහිටීමට හැකිවිය. ආරම්භයේදීම හුස්ම රැල්ල ඊතා තුනී විය. එය නොදැනී යන තරමට දැනෙන විට පිම්බීම හැකිලිම තරමක් ප්‍රකට වූ අතර ඉන්පසු එය කෙරෙහි දිගටම සතිය පැවැත්වීමි. ඒද ක්‍රමක්‍රමයෙන් ඊටාම සියුම් වූ අතර මුළු කයෙහිම නිශ්චල භාවයක් දැනුනි. මෙසේ එක දිගටම පැයකට වඩා කාලයක් සතිය පවත්වාගෙන යන අතරතුර මුහුණේ මුහුණේ කුහුඹුවෙක් ගමන් කරනවාක් මෙන් දැනෙන්නට වූවත් එය බාධාවක් කර නොගෙන දිගටම පරයන්කේ සිටිමි. පර්යංකයේහිදී කය ඊතා සැහැල්ලු අතර කයක් නොදැනෙන තරම් විය. පෙරමෙන් නොව පර්යංකේ වාඩි වූ සැනින් සැනින් නැවතුණු තැන සිට ගමනක් ආරම්භ කළාක් මෙන් පහසුවෙන් තුනී වී ගිය හුස්ම රැල්ලක රැල්ලට අවධානය ඊතා හොඳින් යොමු කිරීමට හැකි වූ අතර ශරීරයේ වෙනත් ස්ථානවලින් ඇතිවන දැනීම්ද අත්විඳෙමි. වහන්සේගෙන් ගෞරවපූර්වක උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක අර සක්මන් කරනකොට අරමුණ නොදෙනියාමක් වෙනවට වැඩිය අරමුණ අනායාසයෙන් වෙන එක සක්මන සිබේ සිද්ධ වෙනවා. ආයාස කරන්න ඕනෙත් නැහැ, මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. එතකොට හොඳටම දන්නවා මං ඉඳගෙන නෙවෙයි කියන හැබැයි සම්පූර්ණ කයෙම වැටහිමක් තියෙනවා. හැම තැනම තේරෙනවා. ඉතින් ඒකට අපි නිස්සන්නවනේ දාලා තියෙන උරතල් නම තමයි අන්වර්තනාංශම gediya පිටින් ඇවිදින බව දන්නවා අපි. ඉතින් මේ වම්මද දකුණද ඔසවනවාද යවනවාද යන මොනක්වත් නැහැ. gediya පිටින් යනවා. ඉතින් ඒක වෙන්න සක්මන හොඳට හුරු වෙන්න ඕනේ. කරලා කරලා පුරුදු වෙලා ඒක මේ gedara ගියා වාගේ දැනෙනවා. සාමාන්‍ය ආධුනිකයට ගත්තොත් විනාඩි 35 පන්නලා භාවනා කරන්න. සක්මන. එතකොට ඉබේම වයින් කර බොනික් එක වගේ සක්මන යනවා. අනායාසයෙන් සිද්ධ වෙනවා. විස්තර කියන්න දන්නේ නැහැ. හැබැයි හැකියාවක් නැහැ. හොඳටම දන්නවා gediy පිටින් සක්මන් කරනවා. පරියන්කයට ආවට පස්සේ ආනපාන බැලුවොත් ඒක නැති වෙලා යනවා. පිම්බීම හැකිර බැලුවොත් ඒක නැති වෙලා යනවා. අන්තිමට කොයි එක නැති වුණත් කමක් නැහැ කියලා බැලුවට පස්සේ සම්පූර්ණ විවේකයකට හිත යනවා. එතකොට සම්තතිය පේනවා. මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. හැබැයි හිත තියෙන්නේ කොහෙද කියලා කියන්න බෑ. ආනපනෙන් දන්නෙත් නැහැ, පිම්බිමයි කිලිමෙන් දන්නෙත් නැහැ. හැබැයි ඇඟ ඇතුලේ බව හොඳටම විශ්වාසයි. ආන්නේ විදිහට මේ අරමුණු වල පරිණාමය, විපරිණාමය බලන්න හිටියොත් අපි මේ අවුල් කරන්නේ නැතුව බලන්න ඉඳ දන්නවනම් ඕක ඕක වෙන්නේ විනාඩි 20ක් වත් යන්නේ නැහැ. අර ඒ අතර මැද මේක ඉරියව මාරු කරන්නයි, අරක පරතණ්ඩයි, මේක එපයි කියන්නේ ගියොත් ඇවිස්සිල්ල එන්න එන්න අමාරුයි ඔය tempatකම ඇති කරන්න. ඒ නිසා මේ විදිහට ගියාට පස්සේ හොඳම භවනා සිද්ධ වෙන්නේ භවනා කිරීම නතර වුණාට පස්සේ. භවනා කරන තාක්කල් මේක අවුලක්. සක්මන් කරන තාක්කල් සක්මනක් නැහැ. ඉබේම සක්මන වෙන්න පටන් ගත්තට පස්සේ ඒක දිහා 100ට 100ක් අවදියෙන් බලනකොට පේනවා ඇඟට ආය උගන්නන්න ඕනේ එයා දන්නවා භාවනා කරා. සක්මන් කරන දන්නේ. ඉඳගෙන ඉන්නත් උගන්නන්න ඕනේ ඒක දිහා හොඳට බලන ඉන්න පේන පේන දේවල් නොදැනී ගියලා හොඳට පේන හොඳ විවේකයක් විස්රාමයක් උදේකලාවක් පිරිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක එන්න නම් යමක් නොකර සිටීමේ කලාව ඉගෙන ගන්න ඕනේ. මුලදී මුලදී නම් ඇත්තට ඉඳගෙන අවධානය යොමු කිරීමේ ප්‍රයත්නයක් තියෙනවා. හරියට පුෂ් බයිසිකලයක් පුරුදු වෙනවා වගේ පටන් ගන්න කාලේ හරි අමාරු බැලන්ස් එක ගන්න. හොඳට පුරුදු වුණාට පස්සේ දුවගෙන යන ගමන් පැනලා බයිසිකල් එකට යන්න පුළුවන් බැලන්ස් කර කර ඉන්න ඕනේ යම් වේගයක් ආවට පස්සේ අන්න වගේ මේ එන தත්ත්වය ආවනම් ඒ ඇති වෙන අනායාසයෙන් සිදුවෙන දේ එහෙම නැත්නම් අකිරියෙන් සිදුවෙන දේ බලා සිටීමේ කලාවට විපස්සනාව කියලා කියනවා. යමක් මුකුත් කරන්නේ නැහැ සිද්ධ වෙන දේ 100ක් අවදියෙන් බලන්නේ. ඒකට සම්පූර්ණ පටිච්චසමුපාදේ විතරමයි සිද්ධ වෙන්නේ. ඒකට සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් විතරයි. මම එක්ක ඇඟිලි ගහන්න සම්පූර්ණ මේ හේතු ඇතිකල්ලි මේ ඵලයේ සිද්ධ වෙනවා. චිත්ත නියාමයක් වැඩ කරන්න පටන් ගන්නවා. ඒක ඒකේ ධර්ම රසය දන්න කෙනාට ඕජාව තියෙන කෙනාට තේරෙනවා මේ මමයා ඉන්නා තාක්කල් කවදාකවත් භාවනාවක් නැහැ. කවදාකවත් පටිච්චසමුපාදයක් නැහැ. කවදාකවත් හේතුඵල ධර්මයක් නැහැ. මමයා ඇඟිලි ගහනවා. මමයට පැත්තකට වෙන්න අරින්න වෙන්න වෙලා පූර්ණ අවදියෙන් බලන ඉන්න ඔය අනායාසින් සිදුවෙන එක දිහා ඒක විද්‍යාවකට වැඩිය කලාවක් කියලා කියනවා. ඒක උපයාගත්තට පස්සේ ඒක දිහා බලන ඉන්නකොට මුළු ඇඟම අභ්‍යංගනය වෙනවා. මුළු ඇඟම මසාජ් වෙනවා. හිත කය සංසිඳෙනවා. අම්මා ගොඩක් ඉන්න පොඩි එකෙක් වගේ මේක විස්්‍රාම වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ඉඩ දෙන්නේ නැහැ කයට සහ ජීවිතයට ආස තියෙන අය. ඒගොල්ලෝ හිතන්නේ මේක පාලනේ ගිලී යamak කියලා. ඒක අත ගන්න හදනවා. ඒක හතුරවන්න හදනවා. හසුරුවපු ගමන් ගෝරි ගොඩයි. එනිසා මේ කලාව ඉගෙනගෙන නැවත නැවතත් ඒකට අකිරියෙන් එහෙම නැත්නම් යමක් නොකිරීම හරහා යන ක්‍රමයේ ඉගෙන ගන්න. එතකොට ඉදිරියට වැඩ කරනකොටත් ගැටුමක් ඇති නොවි ඕන ශනගක් ඉන්න පුරුදු වෙන කලාව තමයි පුරුදු වෙන්නේ. ස්වාමීන් වහන්සේ මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා මේ කමඨහනුයි සීලය සම්බන්ධ ප්‍රශ්නයකුත් තියෙනවා. මම ඉස්සෙල්ලා කමඨහන් ටික කියන්නම්. සක්මන පළමුව මනසේ සෑල්ලුවෙන් සිටගත් දෙමි. ජීවිතයේ තුනුරුවන්ට පූජා කළමි. ප්‍රථමයෙන් විලුඹ පොළොවේහි ස්පර්ශ වූ බව සිහියෙන් බැලුවෙමි. පිළිවෙලින් පතුල මැද කොටස පසුව ඇඟිලි පොළොවේහි ස්පර්ශ වූ බව සතියෙන් දුටුමි. ටික වේලාවක් එසේ බලා දනහිස් නැමෙන ආකාරය සහ පාදයේ ඔසවා පොළොවට තබන ආකාරයත් සතියෙන් බැලුවෙමි. පාදයේ පියවරෙන් පියවර තබමින් සතියෙන් බැලුවෙමි. සිත විසිරෙන්නේ නැත. ඒ අවස්ථාවන් ඒ මොහොතේදීම හසුරුවන හැටි හොඳින් අවබෝධ වූවාය. පර්යංක භාවනාව. ආනාපාන සතිය. ආස්වාස ප්‍රාස්වාසය කියා මෙනෙහි කළෙමි. සතියෙන් බැලුව විට වැටුනේ නැත. නැවත ආස්වාස කරන විට උදරයේ ආස්වාස ගැටෙන සැටි දුටුවෙමි. ආස්වාසයේ පිම්බීම කියාත් ප්‍රාස්වාසයේ හැකිලිම කියාත් මෙනෙහි කළෙමි. පාදය හිරිවැටි ගියේය. එක ඉරියව්වකින් සිටීමට නොහැකි විය. ඔය මේකේ කියන්නේ තියෙන ආස්වාද ප්‍රසවාසයේ පිම්බි බැකිලිම කියලා මෙනෙහි කරනවා කිව්වහම මොකද්ද දන්නේ අර ලස්සන තියෙන දේ සංකර කරනවා. ලීලට චම්බ කියනවා, චම්බට කමල කියනවා, කමලට නාය බානුමති කියනවා, බානුමතිට සඳලේක කියනවා. ඉතින් අවුලක් නෙමෙයි. ලීලට ලීල කියන්නේ. අනබණේනකොට මොකටද මේ පිම්බි බැකිලිම කියලා මෙනෙහි කරන්නේ? ඒක හරියට පෙට්‍රල් වහන්න ඩීසල් දාලා ඇදපන් කියලා කියනවා. මොනවද නෝයි? මුළු ජීවිතේම අපි කරන්නේ ඕක තමයි. මේ අස්පනා පිට පේන දෙයට වෙන්නම දාන්න. පව් අප්පා. අසර මේ අනිච්චර ලස්සන සරල දේ සංකර කරගන්නවා. අනිත්‍යකේ මට මොනවක්වත් කියන්න දෙයක් ඇත්තේ නැහැ. පේන දේ පේන හැටියට මෙනෙහි කරන්න පුළුවන් නම් ඊටත් වැඩි දක්ෂයි මෙනෙහි නොකර ධර්මතාවය දකින්න. අවශ්‍ය නම් මෙනෙහි කරන්න ඒක ඇති දෝෂයක් නැහැ. ඒත් මෙනෙහි කිරීම මේ වගේ කරනවා නම් සම්පූර්ණ නොකල යුත්තක්. පිම්බීම ඇකිලිමට ආනපාන පිම්බීම ඇකිලිම කියලා මෙනෙහි කරනවා. ඊටුසින් hali අවුලක් නෙමෙයි වෙලා තියෙන්නේ. මේකට කියන්නේ සංඥා විපල්ලාසීම කරන්න එපා. කරන්නේ නැතුව පිම්බීම හැකිලිම ඕනනම් පිම්බීම හැකිලි කරන මේ කරන අනපන ඕනනම් අනපන කියලා මෙනේ කරන්නේ. මෙනේ නොකර ඉන්න පුළුවන් නම් මේක බලාගෙන අස්පනා පිටියන්න නොකර ඉන්න තරමට හොඳයි. අපි යනවා ඊගා කැලේට. ගරු ස්වාමින් වහන්සේ අටසිල් සමාදන් වූ විට උස්සයනක නිදා ගැනීම අටවන සිල්පදයේ කැඩෙනවා. එසේ ඇසීමට හේතුව මට මෙහි ලැබී ඇත්තේ තට්ටු දෙකේ ඇඳක පඩිපේරිය නැග යන උඩ ඇඳක් නිසාය. ඔව් ඒක ඇත්තට මම කිව්වේ ඔය ඉතිසලා කීවතාවක් ඇහුවා ඕකට උත්තරේ දන්නේ නැති ඉඳලා මම උත්තර දෙන්න තු පැනලා නිකන් හිටියා. පස්සේ දවසක විනය සාකච්ඡාවක් කරන වෙලාවේදී පොඩි ආම්රු කෙනෙක් කතා කරලා කිව්වා මේ ඒ ආම්රු බලලා පඩිය අන්තිම තට්ටුවේ ඉඳලා උස විතරු ගණන් ගන්න ඕනේ. මේ ඔය හැම ප්‍රශ්නයකටම විනයානුකූල උත්තර දෙනවා. අදත් අපි සාකච්ඡා කරේ ආහච්ච පාදක ශික්ෂාපදයයි වේහස කුටි ශික්ෂාපදයයි. මේ දෙකේම සඳහන් කරලා තියෙන්නේ බිත්තියෙන් මේ බසලා දාලා තියෙන ඇඳවල ලොල උඩ හයියෙන් ඉඳ ගන්නකොට දඩස් කාල කෑලි වැටලා යට හම්දෝගේ ඇඟට වැටලා මල කචල්ලයක් ගිහලා තිනවා ඒ කාලේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් කියනවා උඩ ඇඳක ඉන්නවනම් පරිස්සමෙන් වාඩි වෙන්න. දඟලන්න එපා කියලා. ඉතින් එතකොට පෙන්නනවා මොකද්ද උඩ ඇඳ යට ඇඳ කියන්නේ. එතෙන් දෙන්නේ පඩිපෙලේ අන්තිම තට්ටුවේ ඉඳලා ඇඳට තියෙන උස. ඇඳේ යට පිටමට තියෙන උස. ඒක නිසා ඒක අහන්නේ කොහොමදයි මොකද හුඟ දෙනෙක් ඒක ප්‍රශ්නයක් වෙලා අහන්න නැතු නිකන් එන්නේ. එතන මෙහි තියෙනවා ඒක හදලා තියෙන්නේ. එහෙම නැත්නම් විනය පිළිබඳ සැලකිලිකින් කරලා තියෙන නිසා සැක කරන්න එපා. සැක කරන්නේ නැත්තේ විනය කාර්යකීමයි. ඇඳක උස බලන්නේ පොළවේ ඉඳලා විත්මේ යට තට්ටුවට තියෙන උස. ඒක තමන්ගේ ධනියට වැඩිය වැඩි නම් ඒක උස් ස්ථාන වලට වැටෙනවා. පඩිපෙළේ උඩම තට්ටුවේ ඉඳලා ඇඳේ යට විත්මේ තියෙන උස ධනියට වැඩිය අඩු නම් වැඩි නම් උච්චාසන වෙනවා වැඩි නම් අඩු නම් වෙන්නේ නැහැ. ඒකයි ඒකට කාරණා. ඒක ඔය වැඩමුළු නායකත්වයක් දන්නේ නැහැ නේ. ඒක නිසා ඔය කියන්නේ මම. වැඩ නැහැ නේ ඕව නැහැ නේ ඇඳට ගියා උදිය ගත්තා ඒ මොනවට උස මට්ට බලන්න ඕන. තව ඊළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්සේ ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කළෙමි. වම්නාසයේ ඇතුල් වී දකුණු නාසයෙන් පිටවේ. එම ගන්නා හුස්ම කෙටිය. සතිය පවත්වා ගැනීමට ප්‍රමාණවත් නොවේ. ඊළඟ නිවසේදී වැඩ අධික නිසා නිදා ගැනීමේදී ආනාපාන සති භාවනාව වැඩුවාට කමක් නැද්ද? ඊළඟ එක සක්මන් භාවනාවේදී නිතරම සිත විසිරී යයි. ඒකාග්‍රතාවයක් තබා ගැනීම අපහසුය. වහන්සේගෙන් උපදෙසක් පත්. අන්තිමයෙන් පටන් ගත්තොත් අපි මේ ඒකාග්‍රතාවයක් කිසිසේත්ම මේ වැඩමුළුවේ પરමාර්ථය නෙවෙයි. සක්මන් කරනකොට හිත පිට වෙනවා. ඔක දන්ත යතියුත්තක් සත්‍යයක්. පිට ගියාට ආපහු සක්මන්ට ගන්න පුළුවන්. නිශ්චිතහානියක් වෙන්නේ නැහැ නේ. ඒ වගේම පරියන්ක ගැන කියනකොට සතිය පවත්වන්න තරම් සියුම් වෙනකොට ඒක අරියාදුවට ගත්තොත් අපි ගොරෝසු දේවල්මයි බලාපොරොත්තු වෙන්නේ ගොරෝසු අන්ත දෙකට හිත යනවා. භාවනා දිහා බලනකොට භාවනා ගෙවෙන එක තමයි වෙන්නේ. ඒ ගෙවෙන දිහා බලන ඉන්න තරම් ඒක උසස් භාවනාවක් ඒක ප්‍රතිපදාවේ දියුණුවක් ඒක වැඩි සතියක් තියෙන කියලා දැනගන්න කයානුපස්සනා වයානුපස්සනා නිරෝධානුපස්සනා කියලා ගැඹුරු භාවනා තුනක් තියෙනවා. යමක් ක්ෂය වෙනවා දිහා බලන්න පුළුවන් නම් යමක් වැය වෙන දිහා බලන්න පුළුවන් නම් යමක් නිරුද්ධ වෙන දිහා බලන්න පුළුවන් නම් ගැඹුරු භාවනාව. අපි ඇතුලෙන් බයක් කියනවා ක්ෂය වෙනවා දකින්නකොට. වැය වෙනවා දකින්නකොට. නිරුද්ධ වෙනවා දකින්නකොට. ඒකත් අපි හිතන සතිය පවත්වා ගන්න තරම් අරමුණ නැති වෙනවා කියලා. ඒක නෙවෙයි තියෙන්නේ. මේ සත්‍යයට බයයි. තුන්වෙනි ආර්ය සත්‍යයට බයයි. තුන්වෙනි ආර්ය සත්‍ය කියන්නේ නිරෝධ සත්‍යය. නිරුද්ධ වෙන එක. ඉතින් අපි ඒක අවමංගල්‍යයක් කියලා, මරණයක් කියලා, අසුබ දෙයක් කියලා, අභද්‍ර දෙයක් කියලා පැත්තකට දානවා. ඉතින් ඒ නිසා කිසිම දෙයක ගෙවි යාමක් බලන්න අපිට බෑ. අපි හිතනවා ගෙවි යනකොට සතියයි ගෙවිලා යන්නේ කියලා. නෑ. සතිය දියුණු වෙනකොට අරමුණ ගෙවිලා යනවා. ඒ සතිය කැඩෙන්නේ නැහැ. ආන්නේක වගේ කමඨාන සුද්ධ කරගෙන භාවනා කරන්න යන්න ගියොත් අපිට තේරෙයි කොච්චර ලේසිද මේ භාවනාව කොච්චර ඉක්මනද භාවනාව අපි කොච්චරක් සත්‍යයට විරුද්ධද කියලා. අපි ඇති හැටියට විරුද්ධ වීම නිසා විහිං අර කවුල් කරගන්න. ඒ නිසා හොඳට සුද්ධ කරගෙන යන්න සියුම් දේ ගොරෝසු දේ සියුම් වෙනවා කියලා කියන්නේ කෙලෙස් අඩු වෙනවා, සතිය වැඩෙනවා, භාවනා ප්‍රගතියක්. ඒකට අනුග්‍රහ කරන්න කියලා තමයි කියන්නේ. සක්මන් භාවනාව අලුයම විෂම අරමුණු මැදේ හුස්ම බලමින් සක්මන් කළමි. ආනාපාන දැක ගතිමි. කුටියේ පෙරයම පර්යංකය තරමක් නොසන්සුන් බැවින් යුක්තයි. එහෙත් හුස්ම රැල්ල දැනුනේ දැනුනේමි. ඒක නිසා සක්මණේදී හුස්ම රැල්ල දැනුනට වාසියක් නැහැ. නරකකුත් නෑ බෑ පුළුවන් තරම් බලන්න හුස්ම දැනෙද්දි ඇවිදිනවා කියන එක දැක් ගන්න පුළුවන් කියලා. හුස්ම යම් කිසි වෙලාවක් දැනුණා නම් ඒක මේ ඇවිදිනවා නෙවෙයි පිම්බීම හැකිලිමනේ හුස්ම කියලා දන්නේ කොහොමද කියලා ඒක ප්‍රත්‍යක්ෂණය කළ තොරතුරු හොයන්න ඕනේ. එතකොට හුස්මේ ඇතුළට යන්න පුළුවන්. දැනුණාට පස්සේ තමයි ඒ විස්තර හිවිල්ල කරන්න ඕනේ. නිසා ඒකට දොර ඇරලා තියෙනවා අනිත් දවසේකට ලෑස්ති වෙන්න ඕනේ. අරමුණට මුහුණ දීලා ආවට පස්සේ ඒක වෙන එකක් නෙවෙයි මේකමයි කියලා. ඒකේ අනන්‍යතාවය ඒක විසින් ඔප්පු කරනවා. අන්නේ ඔප්පු කරන කරුණු ටික හොයලා වார்த்தාවට දැමීම තමයි කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ එයාට වෙච්ච සිද්ධියක් පෞද්ගලික සිද්ධියක් ගැන එයා පොඩි ළමයෙකුට තේරුම් කරන්න මේ එකක් ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් පතන්නේ. මම ඒක කියන වැඩමුළු නායකත්වයේ උත්තර දෙන්නේ කියලා. පැත්තකට කතා කරලා උත්තර දෙන්න ඕනේ. ඒක මොකද අපි වෙලාව ගත වෙලා තියෙන්නේ. කමඨාන් සුද්ධ කිරීමට සම්බන්ධව ප්‍රමුඛතාවය දෙනවා. ඊට අමතර දේවල් නරක නෙමෙයි හොඳ දේවල් වෙන්න ඇති. සත්‍ය වැඩමුළු නායකත්වයත් මොනවද ඉගෙන ගන්න eBay. ඒ නිසා පැත්තකට කතා කරලා උත්තර දෙමු. උත්තරේට වැරදුනොත් විතරක් මට ඇපිල් කෝට් එකට දාන්න මම එතකොට ඒ නඩුව වෙනම ගන්නවා. හිතට වැඩමුළු නායකත්වයට විරුද්ධවයි නඩුව යන්නේ. අnder දෙන්න එපා, ලනු දෙන්න එපා. ගන්න දෙයක් කියන්න. හොඳයි අපි මෙතනින් එනවා අපේ ධර්ම සාකච්ඡාව නැතර කරනවා. අද සභාවේ ප්‍රශ්න තියෙනවා කියලා අහන්න වෙලාවක් නැහැ. මොකද අපි හිතාගත්ත වෙලාවට වැඩිය ගත වෙලා තියෙනවා. අපි මෙතන ඉන්න විනාඩි 50ක විතර කාලයක් ගන්නවා. සක්මන් භාවනාවට ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා. පරියංග භාවනාවට සාමූහික පරියංග භාවනාවකට ඒත් එක්කම මේ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් වෙනවා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි